සයි ශිරු දිනාටම තෙරුවන් සරණයි අපි අද භාවනා මණ්ඩලුවේ අවසාන දවයේ අවසාන සාකච්ඡාවටත් අපි මේ දායක පිරිසා සම්බන්ධ වෙන ධර්ම සාකච්ඡාවකුත් වෙන එකතු කරලා තියෙන්නේ. අපි බලාපොරොත්තු වෙන්නේ එකේ ඉඳලා දෙකමාර විතර වෙනකන් කියන කාලේ පැයකමාරක් මේ ධර්ම සාකච්ඡාව සඳහා ගත කරන්නයි. ඉතින් ඒකට සූදානමක් වශයෙන් ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ ලිඛිත ප්‍රශ්න මතින් අපි සාකච්ඡාව කරගෙන යමු. ඉති අතරමැදි කාට හරි අවශ්‍ය නම් මේ අතරමැදදී ප්‍රශ්න හෝ ප්‍රකාශන ඉදිරිපත් කරන්න සාදර වෙනවා. පුළුවන් තරම් ඒක වාර්තාගත වෙන්න පහසු විදිහට ලිඛිතව දෙන එක තමයි වඩා ලේසි. යනවා මම ලිඛිතව තියෙන ප්‍රශ්නකින් සාකච්ඡා පටන් ගන්නවා. කර්තෘ ස්වාමීන් වහන්සේ ඇසයි රූපයයි හිතයි කිය ඇති වෙන දැකීමත් කනයි සද්දයයි හිතයි කිය ඇති වෙන ඇසීමත් සිදුවන බදානි මේ ශබ්දේ රූපයක් වන්නේ කෙසේද? ඒ නාම රූප පිළිබඳ විස්තර කර දෙන්න. මේක ඇත්තටම මේ අපි රූප කියන සද්දයේ විවහාර භාෂාවේ දකින්නේ වර්ණ රූපෙට. ඒක නිසා මේ විවහාර භාෂාවේදී රූප කියලා කියන්නේ ඇහැට ගැටෙන එකට. නමුත් භෞතික වස්තු නැත්තම් භෞතික විද්‍යාව යොමු කර වෙලා තියෙන දේවල් ගත්තාම මේ ඇහැට ගැටෙන රූප කනට ඇහෙන ශබ්ද නාසයට දැනෙන ගඳ දිවට දැනෙන රස කයට දැනෙන පහස ඔක්කොටම රූප ධර්ම කියලා තමයි කියන්නේ. එතකොට මේ ඇහැට පේන දේ මේ කියන රූපයෙන් වෙන් කරගෙන තියෙනවා වර්ණ රූපය කියලා කියනවා. කනට ඇහෙන එකට කියනවා ශබ්ද රූපය කියලා. ගන්ධට දැනෙන එකට කියනවා ගන්ධ රූපය කියලා, රස දැනෙන එකට කියනවා රස රූපය කියලා, කයට දැනෙන එකට කියනවා ස්පර්ශ රූපය කියලා. ඒ නිසා මේ ඕනම විශේෂක ඇතුළට යනකොට අපිට එක එක වචන අලුතෙන් අර්ථකථනය දෙන්න වෙනවා. අර්ථ definition එක එහෙම නැත්නම් අර්ථයක් දෙන්න වෙනවා. ඒ වගේ ඇහැට දැනෙන රූපයයි කනට ඇහෙන මේ සද්ද සද්දයයි කියලා ගන්න වෙනුවට වර්ණ රූපේ, ශබ්ද රූපේ, ගන්ධ රූපේ, රස රූපේ කියලා ගත්තාම මේ ප්‍රශ්න විසඳෙනවා. එතකොට ඇසීම සිදුනවානේ මේ සද්දේ රූපයක් වන්නේ කෙසේද? ශබ්දයක් රූපයක් වන්නේ කෙසේද? රූපයක් කියලා බාර ගන්නයි වෙන්නේ මේ මූලධර්ම ටික දැනගන්න. ඒ මොකද දෙව්වා මේ කිරන්න මනින්ද හැඩ සටහන් දකින්න පුළුවන්. ඒ උදාහරණයක් වශයෙන් ගත්තොත් ආලෝක තරංගයක් සහ ශබ්ද තරංගයක් ගත්තාම තරංගයේ ඕක ඒකේ මේ ගති ලක්ෂණ මනින්ද කිරන්න පුළුවන්. නාම ධර්ම වල එහෙම මනින්ද කිරන්න බැරි ගතියක් තියෙනවා. එතකොට ගඳ එතනියම රස කයට වැදෙන පහස මේවා සේරම සටහන් සහ ආකාර තියෙනවා. කොටිම්ම කියනවා නම් රූපයක් කියන එක මොකද්ද කියලා භෞතික විද්‍යාවෙන් අහුවොත් ගුරුත්වාකර්ෂණයට අහු වෙනවා සටහනක් තියෙනවා ආකාරයක් තියෙනවා. රූප ධර්ම ඉක්මවලා ගිය වේග ශක්ති එහෙම නැත්නම් මේ නාම ධර්ම කියලා ගත්තත් ඒකේ සටහනක් නැහැ. ඒක ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ නැහැ. ආකාරයක් නැහැ. ඒක නිසා ඒවට නාම ධර්ම කියනවා. ඒක නිසා සද්ද රූපයක් වන්නේ කෙසේද කියන ප්‍රශ්නේ හරියමර උත්තර දෙන්න නාම රූප පිළිබඳ විස්තර කර දෙනකොට අපි ඇහැයි රූපයයි දෙක වැටෙනවා රූප ධර්ම වලට හිත කියන එක දකින හිත නාම ධර්ම වෙනවා කනක් සද්දයක් ඇහෙනකොට කනයි සද්දයයි දෙක රූප ධර්ම වෙනවා අහන හිත නැත්තම් අපි පොතේ භාෂාවෙන් කියනවනම් සෝත විඥානේ නාම ධර්මයක් වෙනවා මේ දෙක එකතු වුණාට පස්සේ තමයි මේක සංස්කාර වෙන්නේ නැත්තම් සංසිද්ධියක් පාටපත් වෙන්නේ ඊට පස්සේ තමයි අපිට ඒක විඳින්න ස්පර්ශ කරන්න සංඥාවක් ගන්න පුළුවන් තත්ත්වයටපත් වෙන්නේ පර්යංකේදී ඇතැම් විට ශරීරය ඇතුළත යම් යම් තෙරපීන් ගැස්සීම් ඇති මේ බලපාන කරුණු මොනවාදයි හදා දෙන්න. මේ විදිහට නෙමෙයි ප්‍රශ්නේ අපි නගන්න වෙන්නේ. මේකට බලපාන කරුණු හොයන්න ගත්තොත් එහෙම මේ මේ තෙරපීම් ගැස්සීම් පිළිබඳව ප්‍රතික්‍රියා නොකර බලා සිටීමේ වැඩ පිළිවෙලට බාධා වෙනවා. ඒක නිසා පර්යංකේදී ඇතුළේදී ශරීරයේ ඇතුළත යම් යම් තෙරපීම් ගැස්සීම් ඇතිවේ මේට බලපාන කරුණ මොනවාදයි පහදා දෙන්න කියනට වැඩිය ප්‍රශ්න අහන්න ඕනේ මේවා මතුවෙනකොට ඔබ යෝගාවචරයා ඒවා කෙරේ පිහිටිය යුතු ආකාරය. ඒවා කෙරේ ක්‍රියාකල යුතු ආකාර මොනවාද කිව්වොත් නම් ප්‍රායෝගිකයි. බලපාන කරුණ මොනවාද කිව්වහම අපි මේ අනවශ්‍ය පැත්තකට අවධානය යොමු කරනවා. ඒ නිසා ප්‍රශ්නේ අර විදිහට නැග්ගොත් මම භාවනා කරගෙන ඉන්නකොට හොඳට එකලස් වෙනකොට ශරීරය ඇතුලේ තෙරපීම් ගැස්මීමක් වෙනවා. ඒ වෙලාවට මම මොකද කරන්නේ? නැත්නම් මම කොහොමද ඒක බලපාන්නේ කියලා අහුවනම් අන්න ප්‍රශ්න සාධාරණයි. එහෙම ප්‍රශ්නයක් අහනවා කරන්න තියෙන්නේ ඒ මතුවීම් මූල කර්මස්ථානයේ නැත්නම් ආස්වාස ප්‍රසවාසය වගේ දෙයක් බලමින් දකිමින් සිදු වෙන වෙලාවක් නම් ඒවා මතුවේක පිළිබඳව එච්චර ව්‍යාපෘත වෙන්නේ නැතුව මූල කර්මස්ථානෙම ඉතා සමීපව ආසන්නව උත්සන්නව බලනද බලනකොට මේ තෙරපින් ගැසීම් තව තවත් ප්‍රකට වෙලා විෂද වෙලා උත්සන්න වෙලා ආසන්න වෙලා පේනවා ඒ නිසා මේවා දකිද්දි මූල කර්මස්ථානත් එක්ක තිබුණු පැවැත්ම ඇසුර මූල කර්මස්ථානයට මූණට මූණ දාලා තියෙන ගතිය නඩත්තුකරන බාධා නොකරගෙන යන්න තමයි අපි මේ මේ කමඨාන් සුද්ධ කිරීම කරන්නේ. නැත්නම් ධර්ම සාකච්ඡාවට පෙළඹෙන්නේ නිසා ඒ වෙලාවේදී බලපාන කරුණු හොයන එකට වැඩිය අපිට වෙන්නේ අපි ඒ කෙරෙහි ක්‍රියා කළ යුතු ආකාරය. පිළිටිය යුතු ආකාරය තමයි ගොඩක් අපි සැලකිලිමත් වෙන්නේ. ගරු ස්වාමීන් වහන්සේ පරියංග භාවනාදී හිස සහ කන්වල තද වූ ගතිය, අත්පාවල හිරිවැටීම් නොදෙනී යන ගතියද, හුස්ම නොදෙනී යන ගති ස්වභාවයේ පැයක පමණ කාලයක් පැවතින. බෙල්ලේ නැමින ස්වභාවයේ නිතර නිතර පැවතින. දිනෙන් දින භාවනා කරන විට විවිධ ක්‍රම ශරීරයේ ඇතිවිය. මෙය භාවනාමය ස්වභාවයක්ද පහදා දෙනු මැනවි. මේකමයි අර පළවෙනි ප්‍රශ්නේ. ඒකෙදී කියලා තියෙන්නේ අපි බලාපොරොත්තු වෙච්ච නැති එහෙම නැත්නම් අනපේක්ෂිත විදිහට මේ ශාරීරික ක්‍රියාකාරකම් වගේ අපිට පේන්න පටන් අර ගන්නවා. ඒ ක්‍රියාකාරකම් පේන්න පටන් අරගත්තාම මේක භාවනාව නිසා වෙන එකක්ද නැත්නම් වෙන විකෘතියක්ද? එහෙම නැත්නම් ලෙඩක්ද? එහෙම නැත්නම් මේ තමන්ගේ කෙලෙෂයක්ද අත්තරද්ද කියන ප්‍රශ්නේ හැම වෙලාවෙදීම මතුවෙන එකයි මේ ප්‍රශ්න මතුවෙන්නේ මේ ධර්ම සාකච්ඡාවට ඉදිරිපත් කරන්නේ. ඉතින් ඒක මේ දෙපැත්තක්ම නම් තියෙනවා. මොකද හේතුව ශරීරයේ සමහර ලෙඩක් හරි කියලා තියෙනවා නම් ලෙඩ නිසාත් මේ වගේ තත්ත්ව එනවා. සමහරලාට භාවනා නිසාමත් වෙනවා. මේක දැක ගන්න පුළුවන් වෙන්නේ අරමුණ ඇතුලේ ඉඳද්දි මේ දේවල් මතුවනවා නම් භාවනාවෙන් සිද්ධ වෙන්නේ. හිත අරමුණෙන් පිට ගිහිල්ලා මෙව්වා කරදර වෙලා මෙව්වයි අරමුණ පිට යෑමයි නිසා භාවනා කර ගන්න බැත්තරම් වේදනාවක් නැවනා ලෙඩක් වෙන්න ඉඩ තියෙනවා. පරිසර බලපෑමක් වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා යෝගාවචරය මෙතෙන්ට යන පාරෙන් තමයි අල්ලන්නේ මේක භාවනාමය එකක්ද එහෙම නැත්නම් බාහිර එකක්ද කියලා. අරමුණ ඇතුලේ ඉඳගෙන මේ වගේ දේවල් එනවනම් ඒ ප්‍රකාශයටත් ඇත්තටම අභියෝග කරන්න පුළුවන් අරමුණ ඇතුලේ ඉන්නවනම් කොහොමද මේ ශරීරේ පිට දේවල් වැටෙන්නේ කියලා. වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා තමයි වග බලා ගන්න ඕනේ. මේ මොහොත දක්වා මේ කියන තැන දක්වා එනකන් සතිය දිකටම තිබුණා නම් අරමුණ ඇතුලේ නම් තිබුණේ එහෙමනම් මේ මේක භාවනා වෙන එකක් තමයි මේක පිළිබඳව මම ඉස්සර ප්‍රශ්නේදී මතක් කරා වගේ මෙවුවා පිළිබඳව වෙහෙස ගන්න නැතුව මේවා පිළිබඳ තාරාතිරම් බලන්න නැතුව දිගටම අරමුණත් එක්ක සම්බන්ධය පැවැත්වීම තමයි විපස්සනා විදි යෝගාවචරයක් වශයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ යන්න ඉස්සලා මේකට තමයි හිත අදාගෙන යන්න ඕනේ. ගරු ස්වාමීන් වහන්සේ විපස්සනා හෝ සමත සමාධියේ ඇති ආනිසංස මොනවාද විපස්සනා සමාධියක් පමණක් ඇති අයෙක් මරණින් පසු කුමන උපත්යක් ලබයිද? ඔව් ඔය හදිසි අනුකීම් හදිසි අනතුරකින් මේ ජීවිතේ ඊළඟ උපතත් එම ස්ථානයේමද කියන on the spot මැරුණොත් on the spot පොඩ්ඩක් ඇහින් උපදිනවා මට තේරෙන්නේ නැහැ මොකද්ද මේ දැනගන්න ඕන කරන්න කියලා ප්‍රශ්න දිහා බලනකොට විපස්සනා සමත සමාධිය ඇති ආනිසංස මොනවාද කියලා දැන් ප්‍රශ්න යොමු කරන් දෙවෙනි කොටස තියෙනවා විපස්සනා සමාධියක් පමණක් ඇති අයෙක් මරණයෙන් පසු කුමන උප්පත්තියක් ලබයිද? ඔව් හෝ ඇය හදිසි අනතුරකින් මියගිය විට ඊළඟ උපතත් එම ස්ථානයේමද? එච්චර ඒ කියන්නේ මේ ඒ කියන්නේ හදිසි මරණ ප්‍රතිස්ථාන භූතෙක් වෙලා වගේ උපදිනවා කියන අදහස කියන්න දන්නේ නැහැ. ඒව නැත්තම් Taman හිටපු සමාධි මට්ටමේම එතනින් එහාට දිගට කරගෙන යන්න පුළුවන්ද කියන අදහස දන්නේ නැහැ නිසා ප්‍රශ්නේ ඉතර මේ ප්‍රශ්නේ පිළිසිදු නැහැ. කෙසේ නමුත් මේ වගේ සමාධියක් ඇති කෙනෙක් මරණයෙන් පස්සේ කුමන උපත්යක් ලබනවද කියන එක මේ එක සාධකයෙන් විතරක්ම නම් හරියටම කියන්න අමාරුයි. මොකද මරණ වේලාවේදී මේ මේ සමාධියෙන් මැරෙනවද නැද්ද කියන එක විශ්වාස කරන්න බෑ. හුඟක් වෙලාවට මේ බරපතල විපස්සනාට පුරුදු කරපු කෙනෙක් ඇර මරණ වේලාවේදී භාවනාමය මනසකින් මරණයටපත් වෙයි කියන එක හිතන්න අමාරු ගොඩක් වෙලාට කලකොල භාවයක් ඇති වෙනවා. කෙසේ නමුත් සමාධියක් නැතුවට වැඩිය නම් හොඳ තැනකට යනවා. යම් විදියකට සීල සාසිය දාන සීල වගේ කුසල් ශක්තියක් ඉක්මවලා ලබාගත් සමාධියක් තිබුණොත් මනුසාත්ම භාවයක් හෝ දිව්‍යාත්ම භාවයක් කියන එක තමයි මේ සාමාන්‍ය කර්මේ සහ කර්මඵලය අනුව ගත්තොත් කියන්න තියෙන්නේ මොකද යම් කිසි කෙනෙක් දාන සීල දෙකේ යෙදෙනවනම් ඒ කෙනාට එවැනි ආනිසංශයක් සිහිපත් කරගන්න පුළුවන් තරම් අවස්ථාවක් ලැබුණොත් මරණ චිත්තක්ෂණයේදී අනිවාර්යම උප්පත්තිය සෞභාග්‍ය සම්පන්න මිනිස්සෙක් හෝ දිව්‍ය ආත්ම භාවයක් කියන එකයි සඳහන් කරලා තියෙන්නේ. ඉතින් ඒ දෙක ඉක්මවලා ගිහිල්ලා හදාගත්ත සමාධියක් යුක්ත කෙනෙක් නම් අඩුම ගානේ අර දානීය සීලානි සංස නිසා සෞභාග්‍ය සම්පන්න මනුසාත්ම භාවයක් හෝ දිව්‍යාත්ම භාවයක් වෙන්න ඉඩ තියෙනවා. ඉතින් හොඳම වැඩේ තමයි මැරෙන්නේ නැතුව තාටියක් භාවනා කරලා මේක වැඩේ ඉවර කරගන්න බලන එකයි ඒකටයි මේ උත්සුක වෙන්නේ. විපස්සනා සමාධියක් තිබුණා නම් විපස්සනා සමාධිය කියලා කියන්නේ මේ මේ වගේ විස තට්ටු උස ගොඩනැගිල්ලක් හදනකොට ඒ ගොඩනැගිල්ලට ගහන මේ semi permanent structure එක එහෙම නැත්නම් ඒකට ගහන පලංචිය. ඒ පලංචිය තියෙද්දී ඊගාවාත්මට රැඩිය ගොඩනැගිල්ල වැඩි ඉවර කරගන්න එක තමයි හොඳම වැඩි. එහෙම නැතු මේ පලංචිය පදිංචි වෙන්න යන්න එපයි කියලා කියනවා. ඒ මේ සමාධිය කියලා කියන්නේ ඒ වගේ semi permanent structure එකක්. ස්ථිර ගොඩනැගිල්ලක් හදනකම් ගහගන්න ස්කැෆෝල්ඩින් එකක්. එහෙම නැත්නම් පලංචියක්. ඉතින් ඒක ස්ථිර ගොඩනැගිල්ලක් නෙවෙයි. ඒ වගේම මේ ගොඩනැගිල්ල හැදීම සඳහා ගහපු පලංචියක් විතරයි. ඒ නිසා සමාධියක් තියෙනවා නම් හොඳ වැඩේ ගොඩනැගිල්ල හදාගන්න එකයි. එතකොට මුල් කොටස තිබුණේ විපස්සනා සහ සම සමාධිය ඇති ආනිසංශ. ඉතින් මේක කියන්න තියෙන අර මේ විපස්සනා හෝ වේවා සමත හෝ වේවා තමාදියක් එකලස් වෙනවයි කියලා කියන්නේ නීවරණ ධර්මයන්ගේ නැති භාවය. විවරයෙන් දුරස්ත භාවය පේනවා. අනිත් එක මේ සමාධිමත් හිතකට ඇති හැටිය පේනවා. විශේෂයෙන්ම කාම කාම ලෝකේ ඔළුව උස්සලා නිකන් වතුර යට වෙච්ච මිනිස්සෙක් නහය ඔළුව උස්ස ගන්න පුළුවන් තරමට මේ පණ බේර ගන්න පුළුවන් තරමට ඉස්සුනා වගේ සමාධි සහිත හිතකට අපි මේ මිනිස්සු වශයෙන් සංසාර භවයේ ඉන්න තාරාතිරම පේන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට මේ කාමයේ ගිලී ඉන්න කෙනෙකුට වැඩිය ඇති හැටිය පේන්න පටන් අර ගන්නවා. නීවරණ වල අඩු භාවයක් පේන්න පටන් අර ගන්නවා. දෙකේදිම ditta dhamma සුඛයක් මේ ආත්මයේදීම ලබන්න පුළුවන් සමාධි සුඛයක් අත්දකින්න පුළුවන්. ඒකට සමහර ලාවට ඒක ඝන බහල වුණාම නම් කියනවා විවේකජම් පීතිසුඛං කියලා. විවේකයෙන් හටගත් ආ වූ ප්‍රීතිසුඛයක්. ඉතින් ඒ නිසා මේ ඒක මිනිස්සෙක් විසින් මනුස්සාත්ම භාවයක නොලබා මැරුණොත් ඒකේ තියෙන අවාසනාවන්ත තත්ත්ව විස්තර කරන්නේ එම එවැනි මරණයක් තිරිසන් මරණයකට සමානයි. තිරිසනත් සාමාන්‍ය මනුස්සයෙකුට ඔක්කොම සෙල්ලම් කරනවා. නමුත් ත්‍රිසේනුට කවදාකවත් ඒ වගේ සමාධියක් ලබන්න බෑ. මිච්ඡා සමාධියක් මිස. ඉතින් ඒක නිසා එවැනි විශේෂ්ඨ භාවයක් ලබා ගැනීමට තරම් වටිනා වූ මනුසාත්ම භාවයකුත් ලැබලා ත්‍රිසේනුම් කරන වැඩ ටික විතරක් කරලා මැරලා ගියොත් මරණයේ ත්‍රිසම් මරණයක් වෙනවා. නමුත් ඒ උත්තම වූ මනුස්ස තීසා මනුසාත්ම භාවය ලබන්න පුළුවන් සීලයක් සමාධියක් ප්‍රඥාවක් යන්තම් හරි තොලගාගෙන ජීවිතයේ මනුස්සාත්ම භාවයේ තියෙන වටිනාකම ඔපනගවා ගත්තොත් මරණයේදී පැහැදිලිවම තමන්ට තේරෙනවා ආයෙසරයක් අර තිරිසන් භාවයකට වැටීමක් හෝ පහතට වැටෙනට වැඩිය ඉහළට යන්න තියෙන අවස්ථාව වැඩි. ඊගා ප්‍රශ්නේ ආනාපාන සතිය වැඩිීමේදී හිත සමාධි තත්වයටපත් වී කයේ සැහැල්ලුවක්ද පවතී. පැයකට වැඩි කාලයක් වුණත් එසේ සිටීමට හැකිය. දිගට මේ ආකාරයේ සිටීම හරිද කර්ණාවෙන් පාදා දෙන්න. වයිකට කියන්න තියෙන්නේ ආනාපාන සතිය ඇතුළත එහෙම නැත්නම් අරමුණ ඇතුළත එහෙම නැත්නම් භාවනාවේ ඇතුළත මේ වගේ සහැල්ලු භාවයක් එනවනම් ඒ සහැල්ලු භාවය වැඩියට යන්න යන්න යන්න යන්න භාවනාව රූප නාම ධර්ම දිහාට වැඩෙනවා. ඒක සඳහා ගොඩාක් වෙලා තැම්පත් වෙලා ඉන්න ඕන. ඒ தත්වයට තේදීම බොහෝ වෙලා තැම්පත් වීමෙන් තමයි භාවනා නිසින්ින්දේ මෝරන්නේ. ඒක නිසා මෙතන කියලා තිනවා පැයක් වුණත් ඉන්න පුළුවන් කියලා. ඒක පැයක් ඉන්න පුළුවන් නම් පැයකුත් විනාඩි 10කට අදිෂ්ඨාන කරන්න. පැයකුත් විනාඩි 10ක් ඉන්නවා නම් විනාඩි පැයකුත් විනාඩි 20කට අදිෂ්ඨාන කරන්න. කරලා කරලා කරලා උපරිම වේලාව තියලා ඒකේ තල තුන වෙන්න, tempat වෙන්න, එහෙම නැත්නම් මේ අපි කියන්නේ වශී කරනවා කියලා එකට කියන්නේ දිගින් දිගට දිගින් දිගට ඒක Tamanගේ සාමාන්‍ය தත්ත්වේ බව තේරෙන. සමාධිය නැති தත්ත්වේ නන්නත්තර தත්ත්වයක් එහෙම නැත්නම් රෝගී தත්ත්වයක් මේක තමයි gedara ගියා වගේ පුළුවන් තරම් දිනු කරන්න කියනවා. මොකද මේක හුඟක් කෙලෙස් වලින් අඩු තත්වයක් නිසා යෝගාවචරයාට මෙවැනි සමාධියකින් නැගිටිනකොට එන හිතවිලි බොහෝම පින්වන්ත හිතවිලි පහළ වෙන්නේ ඒක නිසා වැඩි වේලාවක් හිටියොත් ගොඩක් ආනිසංසදායකයි. ගරු ස්වාමීන් වහන්සේ ලෞකික ඥානයක් වන පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලබාගත හැකි ක්‍රමය පැහැදිලි කර දෙන පැහැදිලි කර දෙන ලෙස ගෞරවයෙන් ඉල්ලමු ඉල්ලමි මේක තියෙනවා සාමාන්‍යයෙන් විස්තරයක් තියෙන ඔය සාමාන්‍ය ඵල සූත්‍රයේ ඒ වගේ මජ්ක්‍ධිම නිකායේ කීපවලකම තියෙනවා. ඇත්තටම චතුත්ථ ධානයේ දක්වා මේ රූප කර්මස්ථානයේ රූප අවචර ධානයේ දියුණු කරලා කළ යුතු විශේෂ කෘත්‍යයක් නම් පෙන්වන්නේ නැහැ. සර්වචනසේ සඳහන් කරලා තියෙන්නේ එහෙම හොඳට මේ චතුත්ථ ධානය හොඳට වශී කරගෙන මට පුබ්බේ නිවාසානුස්සති ඥානෙ ලැබේවා කියලා අදිෂ්ඨාන කරන ඒ සමාධියේ ඉන්නකොට පෙර කරපු ආනිසංශ තියෙනවනම් ඒ සමාධිය ඒ ප්‍රඥාව එනවා. එහෙම නැතුව වෙන මේ ඥානෙ ලබා ගැනීම සඳහා විශේෂ කළ යුත්තක් පොතේ සඳහන් වෙන්නේ. නමුත් ඒ පාවොක්සයිඩ්ගේ භාවනා ක්‍රමයේ උගන්වනකොට රූප කර්මස්ථාන විතරක් නැතුව මේ කාමාවචර මේ ධ්‍යාන නෙවෙයි රූපාවචර ධානත් අරූපාවචර ධාන රූපාවචර සහ අරූපාවචර ධාන දෙකම ලැබලා ඒ ධාන විශේෂ ක්‍රමයකට වශී කරලා කරලා කරලා එක විනාඩියක් ඇතුළත ඒ චක්‍ර රාශිය කරකවන්න පටන් අරගෙන ඒ ඇති කරගත්ත වශයේ ඉන්නකොට පෙර කරපු තමන්ගේ ජම්ම ගතිය වල හැටියට මේ අදිෂ්ඨාන මට්ටමේ මේක පහළ වෙනවා කියන එක තමයි කියලා තියෙන්නේ. මට මේක පිළිබඳ කියන තරම් විශේෂ අත්දැකීමක් හෝ මේ පිළිබඳ විශේෂඥ දැනුමක් නැහැ. මම මේ මතක් කරන්නේ මට කියවන්න හම්බෙච්ච ඒව නැත්තම් මේ පොත්වල තියෙන එකක් මිසක් ඊට වැඩි විශේෂයක් මේ මයිලඟ ඇත්තටම අත්දැකීම් පැත්තෙන් මට ඇත්තේ නැහැ. අර අපි මේ ගියේ පාර මෙතන කරපු පළවෙනි රිට්‍රීට් එකේදී ඒකෙදී අපි අරගත්තේ කජ්ජනීය සූත්‍රය අන්න ඒකෙදී සරුවත්ඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් පුබ්බේ නිවාසානුස්සති ඥානෙක දැනගෙන ඉස්සරහට ගියත් දකින්නේ මේ දකින පංචස්කන්ධෙම තමයි. ඒ නිසා වර්තමානයේ පංචස්කන්ධය පිළිබඳ හැඟීමක් ඇති කරගත්තොත් ඒක ලැජ්ජාවට නැත්තම් ඒක නිබ්බිදාවට කලකිරීමට හේතු වෙන මිසක ආඩම්බරයට හේතු වෙන්නේ නැහැ. ඒ නිසා පුබ්බේ නිවාසානුස්සති ඥානට ගියත් නිබ්බිදාවකට හේතු වෙන මිසක කවදාකවත් ඒක විදර්ශනා පැත්තෙන් බලනකොට ආඩම්බරයක්වත් නම්බුකාර දෙයක්වත් නෙමෙයි. දැන් ඉන්නේත් කුණු වලක ඉඳලා තියෙන්නේ තසුචි වලක් කියලා තේරෙනවා. දැන් ඉන්නේත් තසුචි වලේ කක්ක ගොඩේ ඉඳලා තියෙන්නේ කක්ක ගොඩේ තමයි. ඒ නිසා කිසිම නම්බුවක් නැහැ. දැන් තියෙන එක නම්බුයි නම් ඔන්න පෙර ඉස්සර ගිය එකත් නම්බු වෙන්න ඉඩ තියෙනවා. හොඳට දැනගත්තොත් මේකේ නම්බු කරන්න දෙයක් නැහැ. සර්වඥන්සේ සඳහන් කරන්නේ ලස්සන වෙන්න කැමැති තරුණ ස්ත්‍රියාවක් හෝ පුරුෂයෙකුගේ ඇඟේ මැරිච්ච බලකුණක් බලකුණක් හෝ සර්ප ගුණක් එල්ලුවොත් කොයි තරම් ඉක්මනින් ඒක ගලවල් දාන්න උත්සාහ කරයිද අන්න ඒ වගේ තමයි පංචස්කන්ධය පිළිබඳ හරි වැටීමක් හම්බුනොත් මේකෙන් අයින් වෙන්න උත්සාහ කරනවා මිසක කවදාකවත් අනේ මය ඇතේ තියෙන්නේ බෙල්ලි මාලයක් නේ දාලා තියෙන්නේ ලස්සන මිරිච්ච මැරිච්ච බලකුණක් නේ කියලා සතුට වෙන්නේ නැහැ අයින් කරන්න හදන නිසා උබ්බේ නිවාසානුසඥාණයෙන් බැලුවත් පේන්න තියෙන්නේ මේ දැන් තියෙන කුණු පංචස්කන්ධයම තමයි ගරු ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ලේ ඇතිවීම හා නැතිවීම දෙස බලා සිටන විට ශරීරයේ ඇතුළත කොටස් වලද නලියන ස්වභාවයක් ඇතිවේ. එතනදී බලා සිටිය යුත්තේ තවදුරටත් හුස්ම රැල්ලද ශරීරයේ අනිත් කොටස් දෙසත් බැලිය යුතුද කරුණාවෙන් පහදා දෙන්න. අර කලින් කරපු ප්‍රශ්න දෙකට වැඩිය මේක හරි විශේෂිත සුවිශේෂිත ප්‍රශ්නයක්. ප්‍රශ්න හරි පැහැදිලි. ඒ නිසා මම කැමැති කවුද කැමැති මේ ප්‍රශ්නේ තේරුම් ගන්න උත්තර දෙන්න කවුරු හරි භාවනා කරපු කෙනෙක් පෙළඹෙනවා කියලා දැනගන්න. මම නැවත ප්‍රශ්නේ කියවනවා. හුස්ම රැල්ලේ ඇතිවීම හා නැතිවීම දෙස බලා සිටින විට ශරීරයේ ඇතුළත කොටස්වලද නලියන නලියන ස්වභාවයක් ඇති වේ. එතනදී බලා සිටිය යුත්තේ තවදුරටත් හුස්ම රැල්ලද ශරීරයේ අනිත් කොටස් දෙසත් බැලිය යුතුද කරුණාවෙන් පහදා දෙන්න. ඒ ඒක තමයි අර ඉස්සලා ගත්ත ප්‍රශ්න දෙකටත් ඒ ඒ e, e. eh, ඉස්සල ප්‍රශ්න තිබුණේ පරියංග භාවනාදී හිත හා කන්වල තද වූ ගතිය. අත්පාවල හිරිවැටි නොදෙනී යන ගතියද හුස්ම නොදෙනී යන ස්වභාවයේද පැයක පමණ කාලයක් පැවතින. ඊට ඉස්සල ප්‍රශ්න කියලා තිබුණා. Eh, පරියංගකදී eh, ඇතැම් විට ශරීරයේ ඇතුළත යම් යම් තෙරපීම් ගැස්සීම් ඇතිවේ. මේකට බලපාන කරුණු මොනවාදයි පහදා දෙන්න. මේ ප්‍රශ්න දෙකටම වැඩිය මේ ප්‍රශ්නේ හරියට මේ එල්ලයක් තියෙනවා නිවර්තිකමක් තියෙනවා. භාවනා කරගෙන යනකොට ආනාපානයේ මත හිත තැම්පත් වෙන්න තැම්පත් වෙන්න ශරීරයේ අනිකුත් කොටස් වලත් තියෙන යම් යම් ස්වරූප දැනෙනවා. එතනදී මගේ එල්ලවිය යුත්තේ මොකද්ද? මම බලන්න ඕනේ මොකද්ද කියලා. එතකොට මේ අපි මෙතෙක් කරගෙන ගිය උපදේශ නැත්නම් ධර්ම දේශනා ධර්ම සාකච්ඡාවලදී අපි දැනගත්තේ ඒ පට වටහිර වටේ තියෙන බාහිර දේවල් කොච්චර පෙනුනත් භාවනාව දියුණු වෙන්න නම් භාවනා එකලස එල්ල වෙන්න නම් ගත්ත මූල කර්මස්ථානයේ අත නෑර පවත්තන්න. පවත්තනකොට පවත්තනකොට අර බාහිර තියෙන දේවලුත් හොඳට පිරිසිදු වෙනවා. ඒ වගේම මූල කර්මස්ථානයත් වෙනදාට වැඩිය සමීප වෙනවා. අනිත් එක මේ බාහිරේ තියෙන දේවල් දැනෙනකොට හොඳට තමයි බැලුවොත් කවදාකවත් මේ බාහිරේ තියෙන මේ නලියන ස්වභාවය භාවනාවට බාධක ස්වරූපෙන් එන්නෙත් නැහැ දරා ගන්න බැරි මට්ටමකින් එන්නෙත් නැහැ එන්නේ මේවා තියෙන බව පෙන්වන්නට සලකුණු කරනවා විතරයි මේක හොඳ ලකුණක් තව මේකටත් වැඩිය සමීපව මූල කර්මස්ථානයේ ඉන්න පුළුවන් කියන හොඳ ලකුණක් ඉතින් ඒක දැනගෙන මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න හොඳට මූල කර්මස්ථානයේ ඉබී බලනවා නම් සමීප වෙලා බලනවා නම් ඒ අර බාහිරේ තියෙන මේ කම්පන නලියන ගති මෙතනදී උඟක් ක්‍රියාකාරී විදියට පේනවා මූල කර්මත්‍යනත් එක්කත් වැඩි සුවත වෙන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා ගෞරවනීය ස්වාමීන් වහන්සේ චිත්ත මනස විඥානන ධර්මයන් අතර වෙනස්කම් මොනවාද පැහැදිලි කිරීමක් කෙටියෙන් දෙන්න ඇත්තටම මේ අත්සාලිනී ධම්ම විභංග අපකරණී අටුවාවේදී මේ චිත්ත කියන වචනේ අරගෙන මන මනස චිත්ත විඥාන කියන ඔක්කොම සම සමානයි කියන එක තමයි විස්තර කරලා කියලා තියෙන්නේ. එහෙම නැත්නම් සමානාර්ථ පද. චිත්ත මනස විඥානය කියලා. ඉතින් මේ ප්‍රශ්නේ මේ විශේෂ අධීක්ෂණයකටපත් කළ තිබුණා හේම්පිටිකදර ඥානසේ ස්වාමීන් වහන්සේගේ ඒ ගවේෂණවලදී ඒ ස්වාමීන් වහන්සේ විස්තර කෙරුවේ මන විඥාන, මනෝ විඥාන, චිත්ත කියලා කියන්නේ කෙලස් හිතේම තියෙන කෙලසිච්ච தත්ත මට්ටම් කියලා. මන කියලා කියන්නේ නික්ලේශී මනසක්. ඒක කෙලස් වේගන යනකොට පක්ලේශ වලට කිට්ටු කරගෙන කෙලසිනාට මනෝ බවටපත් වෙනවා මන විඥානේ මනෝ විඥානේ බවටපත් වෙනවා මනෝ විඥානේ හොඳටම කෙලස් තර වුණාට පස්සේ තමයි ඒකටම චිත්ත කියලා කියන්නේ ඒක නිසා නිකන් ඒක ඇත්තටම ගැළපෙන දර්ශනයක් නෙවෙයි. අපි ගත්තොත් පටලවා ගන්න එපා මම නිදර්ශනයකට ගන්නේ. මොලේ කියලා කියන්නේ හිත කියලා ගත්තොත් එimhe මොලේ මැදට යන්න යන්න පිරිසිදුයි පිටත යන්න යන්න කෙලසියා. ඒක නිසා මැද්දම තියෙන කොටසට මන විඥානය කියනවා අන්තිම ඉහළම පිට පිටකටට තියෙනවා නම් චිත්ත කියලා දෙක අතරමැද මනෝ විඥානය තියෙනවා කියලා මේ හිත ගැඹුරේ ඉඳලා ඉහළට එන්නේ එන්නේ ටික ටික ටික ටික කෙලෙසිලා චිත්ත tattවට යනකොට තමයි ප්‍රකාශ කරන්නේ ක්‍රියා කරන්න පටන් අරගන්නේ. එතකොට මේ පරිඋත් ทาน කෙලෙස් වීතික්කම කෙලෙස් වලින් දෙකෙන් කෙලෙසිලා. ඉතින් ඒක ආයත් නික්ලේශී මනසට යනකොට තමයි භාවනා කරනවා කියන්නේ. තව විදිහකට කියනවා උප්පත්ති දරුවෙගේ මූලික අවස්ථාව පුදුමන මට්ටමේ තියෙන්නේ. යා 6 4 තේරුම් ගන්නවා කියලා කියන්නේ මනෝවිඥාන මට්ටමට යනවා. ලොකු වෙලා ඔක්කොම දැනගත්තයි කියලා කියන්නේ කෙලෙසිලා ගන්නම දෙයක් නැති තත්ත්වයට යනකොට චිත්ත தත්ත්වය කියනවා දැන් ඉන්නේ එතන තමයි අපි. ආයෙත් වැඩි කෙලෙසෙන්න දෙයක් නැහැ. ගරු ස්වාමීන් වහන්සේ පූතිමුත්තු බේසජ්‍ය ගැන පැහැදිලි කිරීමක් කරන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. පූතිමුත්තු බේසජ්‍ය පිළිබඳව ਸਰවඥාසිකේ ප්‍රකාශන තියෙන්නේ සිව්පස්සේ සම්බන්ධේ. ਸਰවඥාසිකේ සඳහන් කළා තියෙනවා භික්ෂුවක් විශේෂම උපසම්පදා භික්ෂුවක් උපසම්පදා මාලකයේදීම කියලා දෙනවා මේ මූලික අවශ්‍යතාවයන් සහ මූලික අයිතිවාසිකම් පිළිබඳව භික්ෂුවකගේ ਸਰවඥයන් සඳහන් කරනවා භික්ෂුවගේ පැවැත්ම තියෙන සිව්පසේ මත චීවර පින්නපාත සීනාසන ගිලම්පස කියලා චීවරය කියනකොට ਸਰවඥයන් සඳහන් කරලා තියෙන්නේ වීදියේ විශකල දාලා තියෙන රෙදි කැලි එකතු කරලා පාංශු කුල සිවුර හදාගන්න එක තමයි උත්කෘෂ්ඨම පැවැත්ම ඒක සරුවචනාංශේ භික්ෂුවට සහතික කරලා දෙනවා. Taman යනකොට වීඩියෝ එකේ තියෙන රීති කැලේ තිබුණොත් හොයාගෙන අවිලා අඳගත්තාම ඒක තමයි භික්ෂුත්වයට තියෙන උත්තරම උත්කෘෂ්ඨම සිවුර. ඉතින් මේ පිටේ ඉතින් දායකයෝ ගෙනත් දෙනේවා নানা ප්‍රකාර ක්‍රම හදනේවා පෙරකල පින් නිසා ලැබෙන දේවල් එව්ව පිළිබඳ ਸਰවඥාන්සේ වග වෙන්නේ හැබැයි භික්ෂුවකට වග වෙනවා ඔබ පාරදී යනකොට හම්බෙන සිවුර දැන් ඍතිකැලේ එකතු කරලා හදාගන්න පාංශු කුල සිවුර තමයි උත්කෘෂ්ඨ ඒකම වග වෙනවා කියන්නේ මිනිස්සු ඉන්නෝ පරිසරයක ඕන තැනක විසිකලා අයින් කරපු රෙදි කැලි විසිකක්. ඒක ඊට පස්සේ ආහාර වලින් උත්කෘෂ්ඨම ආහාරය පෙන්වන්නේ ගයක් ගයක් ගන්න පිටිසුකා වැඩලා පාත්‍රයට වැටෙන දේ. ඒ තමයි අත්තම උත්තම බොද්ධ භෝගී. ඉතින් මේ පිට හම්බෙන දේවල් තම තමන්ගේ පෙර කළ පින් අනුව ඒකට ਸਰවඥස්ස වග වෙන්නේ හැබැයි ගයක් ගයක් ගන්න ගෙපිලි වලින් පිටිපාත වැඩියට පස්සේ හම්බෙන භෝගේ බුදුන්සේ සාතික් කරනවා. තුන්වෙනි එක සේනාසන ගැන කියනකොට ගල්ගෙවල් රුක්මුල් ඕනම කෙනෙකුට ਸਰුවත්නසේ සාතික් කරලා තියෙනවා. අවශ්‍ය තැනකට ගිහිල්ලා ඒ ගල්රන්ඩක් අස්සේ හරි ගහක් යට ඉන්න එක. ඉන් මේ පිට දෙපළවල පළවල් දෙක සහිත වහලේ පළවල් හතර සහිත වහලේ හතර ඇඳපු ගෙවල් મંદિર ඕන කෙනෙකුට ලැබෙන්න පුළුවන් පෙරපින් අනුව. නමුත් ඒක ਸਰුවත්නංශේ සාතික කරන්නේ හැබැයි ගහක් යට ඉන්න පුළුවන් කියන එක මූලික අවශ්‍යතාවය වශයෙන් භික්ෂුවට හඳුලා දෙනවා. බෙහෙත් පිළිබඳ කතා කර තින්නේ පූතිමුත්ත බේසජ්ජේ. ඊට ඒක ඉතින් කාටවත් නිතරම හම්බ වෙන දේ. ඒක සරුවචන්සේ සාතික් කරලා දෙනවා. ඉන් එපිට සප්පි නවනිතං තේලම් මදු පාණිතං කියලා ගිතෙල්, බටර්, තල තෙල්, මී පැණි, උක්සකුරු. මේවා ඉතින් බෙහෙතට ගන්න පුළුවන් පෙරපින් තියෙනවා. මේ පූතිමුත්ත බේසජ්ජේ කියන එක මෙතනදී සඳහන් වෙනවා. ඉතින් සාමාන්‍ය පොත්වල බැලුවොත් තියෙන පූතිමුත්තු බේසජ්ජේ කියලා ගව මුත්‍රා වලට කලවම් වෙච්ච නැතුව හැරගත්ත සමහර පොත්වල කියනවා රතු පාට නෑම්බියන්ගේ වැස්සියන්ගේ මුත්‍රා තමයි හොඳම කියලා. නමුත් මේ දිගටම සැකයක් තිබුණා මේ පූතිමුත්තු බේසජ්ජේ කියලා කියන්නේ තමන්ගේම මුත්‍රා කියන එක. ඉතින් ඒක හොයන හොයන යනකොට අපේ සාමාන්‍ය පොදු මතයේ තියෙන්නේ ගව මුත්‍රා කියලා. ගෝ මුත්‍ර කියන නමින් තමයි සඳහන් කරන සමහරට මේකට අරලු දාලා පොඟවලා වේලලා ඒ අරලු කැටයක් කැල්ලක් කටේ තියාගෙන ඉන්නවා ඒ මේ ගෝ මුත්‍රා වලින් පෙඟිච්ච. නමුත් මෑතිකදී හොයලා හොයලා බලනකොට එහෙම කරන්නේ අරන්නේ ඉන්න ස්වාමීන් වහන්සේලාට ස්වභාවයෙන් ගෝ මුත්‍රා හම්බ වෙන්නේ නැහැ. හම්බ වෙන්න පුළුවන්නේ මේක සෝ මුත්‍රා වෙන්න පුළුවන්. නමුත් අටුවාවේවත් නැහැ කිය. නමුත් ටීකාවේ සමහර වෙලාවට පෙන්ලා තියෙනවා උණු උණුවේ ගන්න පූති මුත්තේ තමයි පාණ්ඩු රෝගේ වැනි මුළු ශරීරයට බලපාන ඕන එතන ඉඳලා ඕනම රෝගයකට සරුවචනංශය අනුමත කරලා තියෙන පූති මුත්තේ. ඒ නිසායකට දෙන අර්ථකතන එක එකන වෙනස් වුණාට මේ අහන්නේ හුඟක් වෙලාවට මේ අලුත් අදහස තමන්ගේම මුත්‍රා පාවිච්චිය පිළිබඳව. ඉතින් ඒක කරන හැම කෙනාම දන්නවා ඒ ගැන කියවන හැම කෙනාම දන්නවා ඒක මුළු ජීවිතේ පුරාම කරන පරීක්ෂණයක් තමයි. නමුත් ඒක ඒ ධම්ම අන්න මතක නැහැ මජ්ක්‍ධිමනිකායේ සූත්‍රයක සඳහන් කළ ධම්ම සමාදාන සූත්‍රයේ සඳහන් කළ තියෙනවා සරුවචනාංශයේ ආ මේ පාණ්ඩු රෝගයක් කෙනාට කණ්ඩත් බෑ බඩගින් කණ්ඩ තියුණත් කණ්ඩත් බෑ වැඩක් කරන්නත් බෑ හොන්දු මාන්දු ගති ඈලි මෑලි ගති තියෙන. එතකොට පිංගති පුරුෂයෙක් කතා කරලා කියනවා ඔකට පූති මුත්‍ර බේදස්සේ ගත්තොත් හරියනවායි කියලා. නමුත් ඒක වර්ණේ නෙපි, ගන්ධේ නෙපි, රසේ නෙපි, වර්ණෙන් ගන්ධෙන් රසයෙන් රුචි නැහැ කියලා කියනවා. වර්ණයත් ඒ ප්‍රිය නෑ ඒක දිහා දකිනකොට. ගන්ධයත් පොඩ්ඩක් පරණ වෙච්ච ගමන් හරියට ගඳයි. ඒකම රසයත් අපුලයි. ඒ නිසා මේ මිනිස්සයා කැමැති වෙන්නේ නැතිලු මේ එවැනි දෙයක් බෙහෙතක් විදිහට පාවිච්චි කරනවා. සත්පුරුෂයා කෙනෙකුට ගත්තොත් නම් ප්‍රතිඵල තියෙනවා. ගන්න නොගන්න එක Taman අතියි. ඊට පස්සේ ඒ පුද්ගලයා ඒක අරගෙන පාවිච්චි කරලා ආනිසංස ලබනවා නම් සත්පුරුෂයාගෙන් ස්වාධීන වූ Tamanගේම ප්‍රයත්නෙන් තමයි කරන්නේ. අන්න ඒකෙදි මහා ධම්ම සමාදාන සූත්‍රයේදී පූතිමුත්ත බේසජ්ජය සඳහන් කරලා තියෙනවා. මට මේ මට පේන්නේ මේ පූතිමුත්ත බේසජ්ජයයි විපස්සනාවයි දෙකම එක වගේ කෙරුවෝ 100 100ක් ප්‍රතිඵල තියෙනවා. නමුත් ගන්න නැත්තම් මොකද කරන්නේ? ඉතින් කට්ටිය කියනවා නොගන්න කියන හේතුව හරියට කියන දෙයක ප්‍රශ්නයක් නැහැ නොගන්න හිටියට කිසි ප්‍රශ්නයක් නැහැ නමුත් ගත්තොත් නොමිලම හම්බ වෙන්නේ ප්‍රතිඵල 100%යි. ගන්න නැති වෙන්න ඒක එක්කන අයිතිවාසිකම් කතා කරාට ඒ ගහපා දෙන්න ඕන කමක් නැහැ. සරුවචනාසිකාවක් නැහැ. ගන්න කෙන අනිත් කෙනාට එහෙම විකුණන්න හදන්නෙත් නැහැ මොකද මේකට කොමිෂන් නැහැ. බුද්ධිමුත්තු බේසජීවිකට කොමිෂන් එකක් ගන්න බෑ විපස්සනා විකුණලා කොමිෂන් නැහැ. ඒක නිසා ලෝකයේ බුද්ධෝත්පාද කාලවල මේ වගේ දේවල් තියෙනවා. කැමැති කට්ටිය ඊදිලා කරනවා. අකමැති කට්ටියට සම්පූර්ණ අයිතිය තියෙනවා පාණ්ඩු රෝගේ තියාගෙන ඉන්න. තිවිච්ච පාණ්ඩු රෝගේ තියාගෙන ඉන්න සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒ වගේ විපස්සනාව කරන්නේ නැතුව ඒ තමයි පුරුදු කෙලෙස් ටික වළඳන්න, තමයි පුරුදු මේ දුක් ටික වළඳන්න සම්පූර්ණ මානව අයිතිවාසිකම තියෙනවා. එනිසා මේ පුදුම දෙපසජ්ජය විපස්සනාවේ බොහෝම සමානකම් දකින්නවම ප්‍රසිද්ධයි නොමිලේ ලැබෙන්නේ. නමුත් බැරි වෙලා බැරිලා අන්තිමටම තමයි යෝග කරන්නේ. මොනවත්ම කරගන්න බැරි වෙනකොට තමයි සමාට කරන්නේ. එතකොට තමයි තේරෙන්නේ manussකමේ වටිනාකම. ඉතින් එච්චරයි මේ ලිඛිත ප්‍රශ්න තියෙන්නේ. ඒ ඔක්කොම මම හිතනවා භාවනාවට වාඩි වෙච්ච දවස් 10 හිටපු කට්ටියගේ ප්‍රශ්න. නමුත් සෑහෙන පිරිසක් ඉන්නවද දවසේ දායකයෝ? ඒගොල්ලන්ගේ ප්‍රශ්න මේක වෙනස් ස්වරූප ගන්නෙ. මේක පේන්න තියෙන්නේ මේ භාවනා කරන අයගේ ප්‍රශ්න වගේ. ඒ නිසා මම මේ කැමති වෙලාවට පැනගෙන තවත් ප්‍රශ්න තියෙනවනම් ධර්ම සාකච්ඡා කරන අමෙන් ඉදිරිපත් කරගන්න කියලා කියනවා. ගරු ස්වාමීන් වහන්සේ සාමාත්ම සමීපය ඇයි බොරු කියන්නේ? කිසිම ලාභයක් හේතුවක් නැතුව ඇයි බොරු කියන්නේ? හරිම අපහසු කාර්යයක් මේ මායේ බොරු කියන විට කියන විට මෙහෙම බොරු කියන විට කොහොමද හිතාගන්නේ කියලා. මේකෙදි ඊටාම සමීප කෙනා Tamanට තමන්මයි Tamanට තමන්ම බොරු කියන එක තමයි බලපත්තම අකුසල කර්ම ලෝකෙදී. Taman ඇතුළත සම්පූර්ණ දෙකට දෙතවර වෙලා හිත කියන දේ හෘද වස්තු අහන්නේ නැහැ. ඔළුව මෙලේ කියන දේ හෘද වස්තු අහන්නේ නැහැ. හෘද වස්තු කියන එක මොලේ අහන්නේ නැහැ. ඕක තමයි යුද්ධේ. ඒ නිසා සමීපස්තම පුද්ගලයා තමයි බොරු කියන්නේ. භයානක අකුසල කර්මයක්. මේක තමයි පෘථග්ජනයි කියලා කියන්නේ. අපි මේ අල්ලපු ගෙදර මනසට හේතු කරන්න ගියාම ප්‍රශ්න තියෙන්නේ Taman ඇතුළේමයි. Taman ඇතුළේ ප්‍රශ්න තියෙන්නේ කවදාකවත් මොලේ නිකුත් කරන තරංගයක් අඳුනා ගන්න හෘදේ වස්තු ලෑස්ති නැහැ. හෘදේ වස්තුවේ නිකුත් කරන තරංගයක් අඳුනා ගන්න මොලේ ලෑස්ති නැහැ. ඒ නිසා හැමදාම මේ දෙක අතර ගැටුම. මේ ගැටුම තියෙන්නේ මහා ප්‍රඥාව සහ මහා කරුණාව අනුව. මොලේ හැම වෙලාවෙදිම ප්‍රඥාව ගැන කතා කරනවා තර්ක ගැන කතා කරනවා හෘදවත්ව නිතරම කරුණාව ගැන කතා කරනවා මෛත්‍රිය ගැන කතා කරනවා මෙයා කතා කරන දේවල් මොලේ කියනවා ඌව නිකන් අනමිටි මත ඌව වැඩක් නැහැ අවශ්‍ය කරන තර්කයයි අවශ්‍ය කරන ඥානයයි කියලා මොලේ කියන හැම ඥානයක්ම හැම තර්කයක්ම හෘදවත්ව කියනවා ඕකෙන් ඇති වැඩක් නැහැ ඕකෙන් මේ මිනිස්සෙින් ඇති වැඩක් නැහැ නිසා කරුණාව මෛත්‍රිය කියලා ඉතින් මේ මැරෙනකම්ම මේ සටන තියෙනවා ඒ නිසා සමීපස්තම පුද්ගලයා තමයි Tamanට Taman Taman ඇතුලේ තමයි භයානකම බොරු කාර්ය ජීවත් වෙන්නේ. නිසා බාහිරේ හදලා වැඩක් නැහැ. ඇතුළත මේ තියෙන බොරුව තේරුම් ගන්න නම් දෙක එකලස් කරලා බලන්න හිතයි හෘදේ වස්තුවයි දෙක නැත්නම් මොළයයි හෘදේ වස්තුවයි දෙක ওই දෙක සිද්ධ වෙන්නේ ආනාපානේ හරියටම හිත එකලස් වෙනවා. එතකොට තමයි වංචනික ධර්ම මතුවෙන්න පටන් ගන්නේ. එතකන් කිසි කෙනෙක් හිතන්නේ Taman මේ කරන්නේ රංගපෑමක් කියලා. කිසි කෙනෙක් කරන්නේ මේ අනුන් සන්තෝෂ කරන්න කරන අපි මේ භූමිකාවක් කරන්න කියලා. අපි හිතන්නේ අපි ඇත්ත මේ ප්‍රകൃතියේ ඉන්න කියලා. Tamange බොරුව Tamanටම දකින්නකොට කිසිම කෙනෙකුට අපිව බොරුවෙන් රවට්ටන්න බෑ. ඒක දැක ගන්න අපි හරි බයයි. ඇති ඇති දකින්න බයයි. මොලේ කියන දේ අහන්න හෘද වස්තුව කැමති නෑ. හෘද වස්තුව කියන දේ අහන්න මොලේ කැමති නෑ. ඩබ්ලිව්.එස්. කරුණත් මහත්තයාගේ ඒ පොතේ කියලා තියෙනවා බාහිර නෙවෙයි යුද්ධ තියෙන ඇතුළතයි ඒක දකින්න නම් අපි බාහිරින් එන සංඥා නතර කරලා ඇතුලෙන් එන සංඥා දිහා බලනින්න. ඉන්නකොට ඉන්නකොට කායනුපස්සනාව සංසිඳෙන්න පටන් ගන්න තැන ඉඳලා වේදනානුපස්සනා කියන්නේ සංඥා සංස්කාර විඥාන කියන්නේම මේ ඇතුළත තියෙන ගැටුම තාමත් ප්‍රකටව ප්‍රසිද්ධව පේන්න පටන් ගන්නවා. කොච්චර පේන්න පටන් ගන්නවද කියනවනම් Tamanට පිස්සුද කියලා අනිවාර්යයෙන්ම සැකයක් පහළ වෙනවා. Taman ඉන්නේ හීනෙකද කියලා භාවනා කරනකොට අනිවාර්යයෙන්ම සැකයක් පහන. මොකද ඒ තරම් ඇතුළත මේ මේ දෙක අතර ගැටුම. මොන්නම කෙනෙක්වත් හිතන්නේ නැති තරම් ගැටුමක් තියෙන අතරේ ඒ නිසා නිල්ලඹ මට මතකයි දාලා තිබුණා මේ භාවනා මධ්‍යස්ථානයේ මේ පෝස්ටර් එකක් බටහිර මනසේ ලියපු එක කවදා හරි උඹ උඹේ ඇත්ත తත්වේ දැක්කනම් දුවන්න පටන් ගනී කියලා තියෙනවා භූතෙක් දැක්කයි කියලා. මේක ඇතුලේ විතර කැතක් කොහොමවත් නැහැ. ඒක දැක ගන්න අමාරු නිසා අපි ටෙලිවිෂන් බලන්නේ. ඒක නිසා අපි පත්‍රේ බලන්නේ. ඒ නිසා අපි රේඩියෝ ගහන අනුගේ කුණු කන්දල් වලට අහුම්කන් දෙගෙන ඉන්නේ මේක ඇතුලේ බලලා නම් සන්තෝෂ වෙන්න දෙයක්. ඒ නිසා අපි පුළුවන් තරම් මොන දෙයක හරි බාහිරේ ව්‍යවෘත වෙවි ඉන්නවා. ඒකල ඒ මිසු බොරු කියනවායි කියලා. එතකොට ඇත්තටම නඩු කිය හැකිනේ. අල්ලපු ගෙදරත් එකනේ ප්‍රශ්න තියෙන්නේ. හැබැයි ගෙදරට තියෙන මරගාත පෙන්නේ නැහැ. ලෝකෙට තියෙන මේ පරකාසයට ගියා. ඒ නිසා මේක දැක් ගන්න උත්සාහ කරන්න කියන එක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. බුදුහාම කියන්නේ මේ ඇතුළත තියෙන ගැටුම තේරුම් ගත්තොත් බාහිර ගැටුමක් ඇත්තෙම නැහැ. නමුත් අපි ඒක වළක්වා ගන්නයි මේ බාහිර දේවල් වල ව්‍යාපෘත වෙලා ගත කරන්නේ. ලංකාවට කතා කරා. එදා ඉන්දියාවේ ගෝත්‍රා මුඛ්‍යන් වහන්සේ ඔබෙන් ඉස්සෙල්ලා ගින්න සීදී දුන්නා. ගෝත්‍රා මුඛ්‍යන් වහන්සේ වැඩි අගේ කලේ ඉන්දිය සංස්කෘතිය. මේ ඉන්දිය සංස්කෘතියේ වැඩිදුර කරලාන්නේ කොහොමද කියන එක අපි හිතා ගන්න ඉන්දිය සංස්කෘතියේ දිනු කරලා කොහොමද කියන එක විටමින සීලය කියන එක පොඩ්ඩක් වචන විස්තර කෙරුවොත් උත්තරය එතන තියෙනවා. මොකද්ද විරමණ සීලය කියන්නේ? ඉන්දියා සමානව ශික්ෂාව වැලකීමේ වැලකීමේ රමණේ කියලා කියන්නේ ආස්වාදේ කරනවා. විරමණේ කියලා කියන්නේ ආස්වාද නොකිරීම. නිසා බුදුජාණන් වහන්සේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා විරමණ සීලයක් තිබුණේ නැහැ. බුදුජාණන් වහන්සේ තමයි මේ විරමණ සීලයක් හඳුනා දුන්නේ. උපෝසත අට්ඨාංග දැන් උපෝසත අට්ඨාංග සීලය වගේ එකක් සමාදන් වෙලා තිබුණා. ඒක බොහෝ විට දැනට තියෙන ආජීවට්ටමක සීලය වගේ එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් විරමණ සීලයක් ඒ කියන්නේ කාමච්ඡන්දයෙන් ව්‍යාපාදයෙන් අයින් වෙනවා නැත්නම් සතුම් මැලීමේ වරකිනවා වලකිනවා සතු මරන්නෙත් නැහැ, මරවන්නෙත් නැහැ, මර උදේ ජීවත් වෙන්නෙත් නැහැ. බොරු කියන්නෙත් නැහැ, කියවන්නෙත් නැහැ, කියවුණු දේ ජීවත් වෙන්නේ නැහැ කියන සීලය ඇත්තටම අර්ථකථනයක් ආයේ බුදුහාමරගෙන් තමයි. ඉස්සර තිබුණ සීලයට විරමණ සීල කියන්න බෑ. සීල් වර්ගයක් තිබිලා තියෙනවා. මොකද මහාමායා දේවිය එදත් උපෝසත සමාදන් වෙලා තියෙනවා. උපෝසතය කියලා කියන්නේ මේ නෝම්බි අල්ලන එකට තමයි. ඒ දවසේ දෙකට කඩලා කෑම උදේවරු විතර හැන්දවරු ගන්නෑ. වාසය කියලා කියන සම්පූර්ණ දාසේ උදේ රෑ දෙකම ගන්න එකට උපවාසය කියලා කියනවා මේ දෙකෙන් එකක් කෑම ගන්නවා අනිත් එක ගන්නෑ. ඒක එකක් සෞඛ්‍යයට හොඳයි. අනිත් එක උපවාස කරනවා කියලා කියන්නේ මේ බඩගිනියේ ඉන්න එක වෛද්‍ය ක්‍රමයක්. අනිත් එක ඒ උපවාස කරලා අයින් කරන ආහාරය Taman කන්නේත් නෑ ඒක කුල දෙවතාවුට දෙනවා නැත්නම් හිඟන්නේ කොට දෙනවා. ඉතින් ඒක නිසා සමාජයේ ආර්ථිකයේ සමාකාර පැතිරී යාමට ලොකු හේතුවක් තිබිලා තියෙනවා හැම පොහොසතෙක්ම දවස් 7කට සැරයක් දවස් 7 දවස් 14ක් ගන්නවා කියලා 14 එකක් අයින් කරනවා 13යි එකයි ඒක කිට්ටුවන්තේකට දෙන්නෙත් නැහැ ශ්‍රමණ බ්‍රාහ්මණේකට දෙනවා එහෙම නැත්නම් හිඟන්නේකට දෙනවා ඒ උප ඒ ක්‍රමෙ තිබිලා තියෙනවා නමුත් විරමණ සීලය කියන එක පස්සේ සරුවචනාංශයෙන් අර්ථකථන දීප එකක් මේ අපි සංසාරෙට බැඳෙන්න හේතුව රමණය එහෙම නැත්නම් රාගේ නැත්නම් තෘෂ්ණාව ඒ නිසා ඒක අපි බුද්ධ ගෞරවයෙන් ධර්ම ගෞරවයෙන් සංඝ ගෞරවයෙන් ඒ රමණීය ටික වෙලාවකට නතර කරනවා විරමණ සීලය ඊට පස්සේ භික්ෂුවකට සරුවචනන්සේ සතර සංවර සීලයක් හඳුලා දෙනවා මේක තමයි එක ප්‍රාතිමොක්ඛ සංවර සීලය ඒ සිල්පද කැඩීමෙන් අයින් වෙන එක ඊට අමතරව ඉන්දිය සංවර සීලය ආජීව පාරිශුද්ධ සීලය, පත්‍යසන්නිශ්චිත සීලය කියලා ඔක්කොම සිල්පද හතරයි. සිල් හතරයි. ඒක සාමාන්‍යයෙන් ගිහි විනයට වැටෙන්නේ හැබැයි ගිහි කෙනෙක් උපෝසත සමාදන් වෙලා අනුන්ගෙන් කාලා ජීවත් වෙනවා කියලා හිතමු. දැන් දවස් 10 භාවනා කරපුවායි වගේ. ඒගොල්ලන්ට ඒක හරියට తాවකාලික පැවිද්දක් වගේ. ඒගොල්ලන්ට මේ හතර සාමාන්‍ය හම්බ කරගන්න ගියෙකුට වැඩිය අදාළ වෙනවා. හැබැයි භික්ෂුවකට තමා මගේවා කැඩුවයි කියලා ව්‍යතික්‍රමණයක් වෙන්නේ අන්න එතනදී ප්‍රත්‍යසන්නිසිත සීලය කියලා කියන්නේ තමන් අඳින ඇඳුම වළඳන ආහාරේ ඉන්න සීනාසනේ සහ ගන්න බෙහෙත් පිළිබඳව යෝගාවචරයා සාමාන්‍ය gedara කෙනෙක් වගේ නෙවෙයි මේ ස්ථානයක වුණත් අපිරිසුදු කරන්නේ නැහැ පිරිසුදු කරලා ස්ථානේ පවත්වාගෙන ඉන්නවා ඇඳුම සුදු ඇඳුමක් අඳලා බාපණයක් දානවා මං අනුන්ගේ යපෙන්නේ කවුරු හරි තම්බලා දෙන්න දෙයක් කන කෙනෙක් බවට දැනගන්න බාපණයක් දාන්න. ඊට පස්සේ පින්නපාතේ ගත්තාම උදේවරුට විතරක් සීමා කරනවා. බෙහෙත් පිළිකරවල වුණත් සීමාවක් ඇති කරගන්න. ඉතින් එතකොට යෝගාවචරයේ පැත්තෙන් බැලුවොත් ගිහිව ඉඳගෙන එයා ප්‍රතිසන්නිත සීලය කරනවා. ඉන්දිය සංවර සීලය කියලා කියන්නේ ආඩු ගන්න සාමාන්‍ය වචනෙන් කියනවා භාවනා කරන කෙනෙක් කතා කරන එක නතර කළා දාන්න. එදිනෙදා කතාව නතර කළා දාන්න. එතකොට වචීද්්වාරේ සංවර වෙනවා. ඒතකොට ක්‍රියාකාරකම් වලදී පුළුවන් තරම් නැවතිල්ලේ භාවනාක මනසිකාරක ගත කරනවා. හිතෙත් කාමචන්ද ආදී කෙලෙස් එනවනම් ඒක නොවීම පිණිස කටයුතු කරනවා. ඒකකොට ඉන්ද්‍රියන් පිළිබඳව වග වෙන ගතියක් නැත්නම් ඒවා පිළිබඳව අවධානය යොමු කිරීමක් කරනවා. ඒක බොහෝම කෙටියෙන් ඍජුව සම්බන්ධයි භාවනාවට නැත්නම් විපස්සනාවට නමුත් ඉන්දිය සංවරයේ හුඟාවක් හිමිහිට තමයි කෙනෙකුට පළපදියන්නේ. ඉතින් අපි ඊයේ ගත්ත සූත්‍රය නැත්නම් අවිජ්ජා සූත්‍රයේදී සඳහන් කරලා තියෙනවා අවිද්‍යාවෙන් ඉඳලා පිටිපස්සෙන් පිටිපස්සට එනකොට යම් කෙනෙකුට ගෝක් නීවරණ අධිකණ කාමච්ඡන්ද ආදී නීවරණ අධිකණ ඒකට හේතුව ඒ පුද්ගලගේ දුස්චරිත වැඩි. ත්‍රිවිධ දුස්චරිත වැඩි. ඉතින් දුස්චරිත ආණ්ඩුමට්ටු කරන්නේ නැතුව හිතේ නීවරණ අඩු වෙන්නේ නමුත් ත්‍රිවිධ දුස්චරිත ආණ්ඩුමට්ටු කරන්නම් ඉන්දිය සංවරය ගන්නවා. ඉන්දිය සංවර කෙරෙකුට විතරයි කය වචන හිත කියන තුනේ සංවරයක් ගන්න පුළුවන්. නමුත් ඉන්දිය සංවරයයි අද ප්‍රශ්නේ තියෙන්නේ. ඉන්දිය සංවරය ගන්න නම් සති සම්පජඤ්ඤය තියෙන්න ඕනේ. ඒ නිසා ඉන්දිය සංවරය රැකෙන්නේ සති සම්පජඤ්ඤේ. ඉතින් ඒක ඊ අපි අවශ්‍ය ධර්ම දේශනාවෙන් පස්සේ පස්සේ කරපු සාකච්ඡාවේදී වගේ සතිය පිළිබඳ අගයක් ආඩම්බරයක් තේරෙනවා නම් ඒක ඒ සටන දිනන්න වෙන්නේ බල පෙරමුණු තුනක් යුද පෙරමුණු තුනක් දියත් කරලා. එකක් තමයි පරියංකේ වශයෙන් සතිය පිහිටීම. අනිත් එක සක්මන් කරන ගමන් සතිය පිහිටීම. තුන්වෙනි එක තමයි ඉදිරියදා ජීවිතේ කටයුතු කරනකොට සතියෙන් කටයුතු කිරීම. ඒකේ දුර්වලම එක තමයි ඒ ඉදිරියදා ජීවිතයේ සතිය. මොකද ඒක හතුර බලවත් වෙරි. එතකොට පරියන්කේ ඉඳගෙන කරන සතිය පිහිටුන කියලා කියන්නේ හරියට ඔපරේෂන් තියටරයක් ඇතුළට ගත්ත ලෙඩෙක් ඔපරේෂන් එකක් කරනවා වගේ වල්ලලිය කැලේ ඉඳදී ඔපරේෂන් කරනවා වගේ නෙවෙයි. වල්ලලිය කැලේ ඉඳදී ඔපරේෂන් කරනවා කියන එක දොස්තරට හදිසි මරණ පරීක්ෂණ කරන්න වෙන වැඩේ. ඒ වගේ තමයි එදිනදා ජීවිතයේ සතිය පිහිටුනා කියන එක. නමුත් තියටරයක් ඇතුළේ ගත්ත ලෙඩා සීනති කරලා ඔපරේෂන් එකක් කරනවා කියන එක සම්පූර්ණ වෛද්‍ය ශාස්ත්‍ර අනුකූලයි. ඒ වගේ තමයි පරියන්කේදී තමයි අපිට ඉන්දිය සංවරය ආයාසයෙන් ඇති එක ඉරියව්වක වාඩි වෙලා චේතනා කරන්නේ නැතුව රූප බලන්න නැති වෙන විදිහට හැටික වහනවා. ඒ කියන්නේ ඉන්දිය සංවරයක් නෙවෙයි ඒ ආයතනේ වහලා. සද්ද නැත් තැනකට යනවා. ගන්ධ රස බලන්නේ කය චේතනාපූර්වක හසුරුවන්නේ ඒක ලෙවල විචල්්‍ය සාධකව හතරක්ම ස්ථාවර කරනවා ඊට පස්සේ ශරීරද්්වාරයේ විතරක් අවධානයට ලක් කරලා ඒකේ සිදුවෙන දේවල් බල බල ඉඳලා ආස්වාද ප්‍රසාද දෙකත් සංසිඳ වීම තමයි පළවෙනිම අවස්ථාව. එතකොට තමයි ඉන්දිය සංග්‍රහය පිළිබඳව කළ හැකි බවට හැකි සංඥාව පහළ වෙන්නේ. ඊට පස්සේ තමයි එවැනි සත්‍යයක් සමාජයක් පුරුදු කරපු කෙනාට සක්මනකට ගිහිල්ලත් මේ එකලස ගන්න පුළුවන්ද? රූපත් පෙනේදී, ශබ්දත් ඇහෙදී ගන්න පුළුවන්ද? ඒක පුරුදු කරපු කෙනා තමයි එදිනදා ජීවිතේට ගිහිල්ලා දවස ඇතුළත අඩු ගන්න යම් යම් සරල ක්‍රියා කරද්දී සතිය ගන්න පුළුවන් දකොත් ඒ සතිය එනකොට අනිවාර්යයෙන් මේ පුද්ගලයා දපනේ වැඩිච්ච දමණේ වෙච්ච ඉන්දිය සංවරයකට වැටෙනවා. ඒ නිසා අපි ඉන්දිය සංවරයට පිටිපස්ස පියවරට ගිහිල්ලා සති සම්පජඤ්ඤය තමයි මේ භාවනා මධ්‍යස්ථානවලදී නැත්තම් භාවනා වැඩපිළිවෙලදී ප්‍රධානම උගන්නන මාතෘකාව වෙන්නේ. එහෙම නැත්නම් ඒකටයි යොමු පරියන්ක යොමු කරන්නේ ඒකටයි, සක්මන යොමු කරන්නේ ඒකටයි. එදිනදා ජීවිතේ අපි සති සම්පජාඤ්ඤය තමයි යොමු කරන්නේ. ඩායක මොකද හිතන්නේ අපි මේ වගේ කට්ටිය ගෙනලා භාවනා කරනවට මෙතන. බරක්ද ඔයගොල්ලෝ? ඈ මොකද වෙනදා සංඝයා අපි ඔක්කොම 40 දෙනෙකුට දෙනකොට දැන් 80කට විතර බත් වියන්නේ. ඈ? මොකද අපිට තිබුණ පළවෙනි ප්‍රශ්නේ තමයි මේක මේ දායක පිටසට බරක් වේවි කියලා. නමුත් මේ දෙවෙනි ට්‍රීට් එකේ අවසාන දවසේ හැම වෙලාවෙම ආර්දනා කරපුවා හැම දායකයෙක්ම කිසිම පැකිලිමකින් තොරව ඉදිරිපත් වෙලා ඒ දානෙට පෙළඹිලා තිබුණා අපිට. ඇත්තට භාවනා කරන්න එන කට්ටිය අපිට පවර්ලා තිබුණා. එහෙම තියෙනවනම් ඒගොල්ලෝ වග බලා ගන්නවා කියලා. මම හිතන්නේ අපි නම් මත ලියන මත හිටියනම් හොඳයි අපි විශේෂ ලියුමක් සකස් කරා 40ක් එනවා මේ 40 එන කට්ටියට අමතරව මේ ඔබතුමා දාන දෙන්නේ තුන්වෙනි දවසේ ඔබතුමා හතරවෙනි දවසේ කියලා හැම කෙනාටම ලියුමක් අවුතේ. ඒක ලියලා ඊගාව ලියුම පළවෙනි සිටිටිකෙන් පස්සේ කරා එන කට්ටිය සිල් ලකින්න බලාගෙන ඉන්න මේ මේ වෙලාවට පරියන්ක වලට යන්නේ. නෑ මං කියන්නේ ඒ එහෙම ලියුමක් හම්බෙලා නැද්ද? ඒ දන්නේ නැතිකම වුණාට මෙහෙන් අපි අපි වගේ කියලා අපි උත්සාහ කරලා තිබුණා හැම දායකයෙකුටම ඊට පස්සේ එහෙන් අපිට උත්තර ඇවිල්ලත් තියෙනවා අපි වගේ බලා ගන්න. ඒක නැත්තම් ඇත්තටම අපි මෙහිලා හිටින්න ඕනේ. ඒක නිසා ඒක පිළිබඳව දැනට ආයතනයක් වශයෙන් ඒ කරන ලියුම් වල සුද්ධ කිරීම, දියුණු කිරීම කරන්න තියෙනවා. ඒක අපි බොහොම සාදර වෙනවා. සාදර වෙලා ඉවිලා ඉස්සරහට යනකොට මේ පින දානමය කුසලයේ, සීලමය කුසලයේ, භාවනාමය කුසලයේ සමෝසේ ඔක්කොටම බෙදලා යන විදිහට යනවනම් ඇත්තටම මෙතන මේ දෙකොණක් එකතු වීමක් වෙන්නේ. මොකද භාවනා දාන දෙන කට්ටිය දාන දීලා යනවා. භාවනා කරන කට්ටිය දාන ගැන බලන්නේ නැතුව භාවනා කරනවා. නමුත් මේ දෙගොල්ලෝ මිනිස්සුયો කියලා තේරෙනවනේ මෙතෙන් ආවට පස්සේ. භාවනා කරන්න ඉන්නේ බ්‍රහ්ම ලෝකෙන් ආපු කෙනෙක්වත් මේ දාන දෙන්න ඉන්නේ වෙනම කට්ටියක්වත් නෙවෙයි. අර ගිය පාර වෙලින්ටන් ගියාට පස්සේ ඒ ස්වාමීන් වහන්සේ කියනවා ඒ මේ ඒ ශාන්සේ මේ බැංකුවර වලට යනවා ඒ ශාන්සේ උපංගම මම හිතන්නේ කැනඩා වෙන්න ඇති. ඒ තායි පන්සලට තායි මිනිස්සු උදේවරු ඇවිල්ලා උත්කෘෂ්ඨ මට්ටමින් සුරල් ගහලා සෙල්ලම් කරලා දාන දීලා යනවා. හැන්දෑවට කැනේඩියන් කාර්යය ඇවිල්ලා පරයන්ක ගහනවලු එන්නේ උදලයින් පස්සේ 8 9 වෙනකම් භාවනා කරනවා. ඉතින් බැරි වෙලාවකත් ආයි කාර්යය හැන්දෑවේ ආවොත් ආම්දුන් තට්ටු කරගන්නු අර මොකද කරන්න කියලා අහනවා. ඉතින් ආම්දුන් කියනවලු මේ බුද්ධ ආගමේ භාවනා කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ මේ භාවනා කරනවා කියලා. එතකොට බැරි වෙලාවත් උදේවරුේ කැනඩියන් කාර්යය තවොත් මුච්චර මේ සෙනඟ මොකද කරන්න කියලා අහනවා. ඒ කෑකොස් සංගහන්නේ මොකද කියන්නේ? නෑ දානි කියලා එකක් තියෙනවා. ඒගොල්ලෝ දෙන දේ තමයි ඔයගොල්ලෝ කන්නේ. ඕක තමයි දානි ඒ තරම් මේ දෙක දෙපැත්තට යන්නේ. ඉතින් අපි මේකෙන්දි කරන්නේ හදන්නේ දෙකම එක මල්ලේ දාලා තම්බලා සුත්තලඩ එකක් ගහලා ඔක්කොටම භාවනා කරන අයට දාන දෙන්න පුළුවන් දාන දෙන අයට භාවනා කරන මේ සේරම මිනිස්සුયો සේරම මිනිස්සුયો කියලා ඒ සම්බන්ධතාවය එන්න මම හිතන අපි මේ අද ඉවර කරන්නේ දෙවෙනි රිට්‍රීට් එක. ඉස්සරහට පුළුවන් තරම් කරනවා. දානේ දෙන දායකයන්ගෙන් එක්කෙනෙක් දෙන්නෙක්වත් රිට්‍රීට් එකට ආවිලා අඩු ගන්න ඒ දවසේ පරියන්කේට මම හිතන්නේ රිට්‍රීට් දෙකෙන් ප්‍රශංසනීය විදිහට සමහර කණ්ඩායම් ඇවිල්ලා ඒ වෙලාව වලට වාඩි වුණා. ඒ වාඩි වෙච්චාම ලාභ දෙකයි මොකද ඒ වෙලාවට පිට ගිහලා සද්ද කරන්න එක. දෙක දායකයොත් මිනිස්සුයෝ දායකයන්ව භාවනා කළ හැකි කියන එක නිකන් ඔප්පු කරලා පෙන්නනවා. මේකත් ටික අවුරුදු ඇවිල්ලා වාඩි වුණ නැහැ නේද නෑ වෙලාව හම්බ වෙලා අපිට මෛත්‍රී බුදුහාමරේ මම හම්බ වෙනකොට ඒ වෙනකොට සාමාන්‍ය වෙලා වෙනවා මං කියන්නේ මේ බුද්ධ ශාසනයේදී කාටවත් වෙලාව හම්බ වෙලා තියෙනවද කියලා ඒකනේ බුද්ධ ශාසනයේ තියෙන පරක්කෝ නැති කරලා අප්‍රමාද කරන්න තමයි. ප්‍රමාදේ තමයි අපේ යම්මින් එන දේ අප්‍රමාද කරලා පුළුවන් තරම් යෙදিলা කරන එකයි කරන්නේ. ඕක වැඩ කරන්නේ නැහැ. ඇත්තටම ඉතින් අපි වැඩිහිටිකමක් සලකන්නේ මේ සීලය අනුව තමයි. දැන් සංඝයාගේ සීලේදී කලින් උපසම්පදා වෙච්ච එක නම් පස්සේ උපසම්පදා වෙච්ච එකකට වඳිනවා. අපේ ඉස්කෝලේ මම හැන්දවර ඉස්කෝලේ ගියේ. ඉස්කෝලේ ගිහිල්ලා 6 පන්ති, 7 පන්ති, 8 පන්ති අපේ හැන්දවරේ තියෙන. ඉතින් හැන්දවරේ සිල් දෙන්න සංඝයා වංශ නමක් නැහැ. උදේවරුට සිල් දෙන්න සංඝයා වංශ නමක් හිටියා. ඉතින් 7 පන්තියට මම පාස් වුණාට පස්සේ ඇසෙම්බලි එකේ මේ පෝලිං පෝලිං ගහලා ඉන්න වෙලාවේදී අපේ පන්ති ඉස්රායිල් මං හිටියේ. අපිට සිංහල උගන්වන සර් මට කතා කරලා ගියා පන්සිල් දෙන්න කියලා. ඉති මම පටන් ගත්ත ගමන් සුරාමේරේ මජ්ජපමා දත්තාන වේරමණී කියන නෑ නෑ නෑ නෑ නෑ নমස්කාරය කියන්නේ කියන්නේ කිව්වා ඊට පස්සේ බුද්ධ සරණම් කියන්නේ කියලා ඔන්න මම අන්තිමට සුරාමේරේ කියලා ඉවරුණා ඉතින් හීන් දාඩියක් දාලා මාත් ගිහලා මම ගෙදර කියලා බත් කරනවා මම අප්පච්චිට කිව්වා අප්පච්චිට සිටියා අම්මත් හිටියා මම කිව්වා මගේ මොකක් හරි වාචාලකමක් දකින්න නැති මේ සර් නැත්තම් මට සිල් දෙන්න කියනවා මම වගේ මේ ගොරකේකට ඊට පස්සේ මේ මම සිල් දුන්නයි කිව්වා අප්පච්චි උඹට දෙන්න සිල් තියනවාද කියලා. මොකද අප්පච්චි දන්නා මං කවුද කියලා. උඹ බාඩු ගානේ පන්සිල්වත් තියෙනවනම් අඩු ගානේ පන්සිල් කොහොම හරි ගැට ගහලා හරි දෙයි. සාමාන්‍ය කෙනා අටසිල් තියෙන කෙනා පන්සිල් දෙන්න පුළුවන්. දසසිල් තියෙන කෙනා අටසිල් දෙන්න පුළුවන්. සාමාන්‍යතර කෙනාට ගියන්න දෙන්න පුළුවන්. ඒ නිසා උස මිටි තනියෙන් පල්ලෙහාට වතුර ගලන්නේ. ඒක තමයි ඒ චාරිත්‍රය එහෙම තමයි. ඒක නිසා ඒ හැම එකක්ම සම්පූර්ණ සම්මුති රාමුවක් ਸਰවඥාන්සේ ඇති කළා කියලා මැරුණේ. කොච්චරද කියනවනම් ਸਰවඥාන්සේ මේ සම්මුති සාමුවට කොච්චර ගරු කරාද කියලා උපසම්පදා වුණාට පස්සේ ගිහි උපසම්පදා වෙච්ච එකනට පෘථග්ජන උපසම්පදා වෙච්ච එකනට රහත් සාමණේරය වඳින්න ඕන. මොකද උපසම්පදා නිසා. උපසම්පදා වෙච්ච කෙනාට සාමනෙර කෙනා රහත් උනත් ඒක කිසිම මේකේ අදාළතාවයක් නැහැ උපසම්පදා කෙනා පුත්තඥයයි බඳින සාමනේට සෝවාන් වෙන්න පුළුවන් සකදාගාමී අනාග ඒ කිසිම ප්‍රශ්න නැහැ මෙතන තියෙන සීල විතරයි ඊට පස්සේ අපි හිතමු සාමනෙර කෙනෙක් ඉන්නවා මේ අද හත් අවුරුදු සාමනෙර වෙලා ඔය ගියේ කිනෝ රහත් වෙලා ඔය ගිහියා රහත් අවුරුදු සාමනෙරට වඳින්න ඒ මොකද එයා සාමනීර සීලක ඉන්න නිසා. ඒ පිළිබඳව සරුවචනන්සේ කිසිම තැනක ඉර ගහන්න ඉඩක් තියලා නැහැ. හරියටම මැප් එකක් අඳින කෙනෙක් වගේ ප්ලෑන් එකක් අඳිනකගේ සම්පූර්ණ කළා තියෙන්නේ. ඒ මොකද මේ ලෝකයේ රහතන් වහන්සේලා එහෙම නැත්නම් ආර්යයන් වහන්සේලා හිටියත් නැතත් මේ ශාසනය පවතින තාක්කල් සෑහෙන අඩුගාන සදාචාරය රැකෙනවා. එනිසා මේ පද්ධතිය හදලා තියෙන්නේ. හැබැයි ඒක නෙවෙයි සාසනේ අවසාන પરමාර්ථය. අවසාන પરමාර්ථය මේ තීරමත ඇල දාලා සංසාරෙන් ගොඩ එන එක තමයි. නමුත් අර සම්මුතිය කඩා ගත්තොත් මොනම හේතුව නිසා හෝ ඒ පුද්ගලයාටයි පද්ධතියටයි සෑහෙන විලෝප නැති වෙන එකගේ ප්‍රශ්න මතුවේ. ඉතින් ඒක නිසා සාමාන්‍යයෙන් හොඳට මතක තියාගන්න අපේ වැඩිහිටිකම කියලා කියන්නේ සීලය තමයි. සීලෙන් වැඩිහිටිය කියන්නේ දස සිල් තියෙන එකනට අට සිල් තියෙන එකන ගෞරව කටයුතු. අට සිල් තියෙන එකනට පංච සිල් තියෙන එකන ගරු කටයුතු. පෝසතට්ටංග සීලය රකින්න එක්කනට ආජීවට්ටම සීලය රකින්න එක්කන ගරුකල යුතුයි. ඒක නිසා යම් කිසි කෙනෙකුට වෙනිකුට වඳිනවා නම් මෙන්න මේ ප්‍රශ්න නිසා මුස්ලිම් ආගමේ කෙනෙක් කෙනෙකුට වැඳොත් වැඳුම් ලබන්නත් මරුන් කායතුයි වඳින මිනිහත් මරන්න ඕන. මොකද වඳින් ගන්න පුළුවන් එකම එක කෙනා ਸਰබලධාරි දෙවියන් වහන්සේ විතරයි. ඒ නිසා මේ ආගම් වල කවදාකවත් වන්දනා නැහැ. අපේ මුස්ලිම් ආගමෙත් නැහැ, කතෝලික ආගමෙත් නැහැ, Hindu ආගමේ තියෙනවා. කිසි දෙවියන් වහන්සේගේ උත්තරීතර සලකන කිසිම ආගමක වැඳුම් පිදුම් ලබන කෙනෙකුට තහනම්. ඉතින් අපි හිතියා ওই ධම්මපාලිති කියලා මෛත්‍රික උපසම්පදා වෙච්චි පාමුසු කෙනෙක් ප්‍රසජාතික. ඉතින් ඇත්තටම බොහොම ගෞරවයෙන් කාලයක් හිටියා අවුරුදු 3-4ක් 5ක් විතරම කැලේමයි හිටියේ. ඉන්නකොට එයාගේ අම්මයි තාත්තයි එනවා කියලා තියෙනවා ප්‍රංශජාතික. ඉතින් ලංකාවට ඇවිල්ලා යකටිට ලංකාවට බලන්න යන්න ප්‍රංශ දන්නේ නැති නිසා එම ගයි කෙනෙක් හය කරන අමාරු නිසාත් මේ හාමුදුරුවෝ කියලා ලොකු සාන්තිකේ අවසර ඉල්ලුවා. මම අපේ අම්මලා තාත්තා ගාන යන මමත් ලංකාව දන්නේ නැහැ. ඒ වුණාට සංඝයා වහන්සේ නමක් නිසා මට කරගන්න පුළුවන් කියලා. පස්සේ කොළඹ නూరు යන ගමන් කෑගල්ලේ බහලන තර්ස්ඩේ සෙන්ටර් කියලා එකක් තියෙනවා මේ ෆැක්ටරි එකක් ළඟ තියෙන මේ තේ විකුණන තැන. ඉතින් මේගොල්ලෝ ගිහිල්ලා ඒකේ වාඩි වෙලා තේ බොනකොට ඒක හරි හොඳ. ඇත්තටම හරි තේ ටික හොඳට හදලා දෙනවා. එතකොට ඒ ෆැක්ටරිය වැඩ කරන ඒ සර්ව් කරන ළමයා ඇවිල්ලා කිව්වලු ඕලන්ට ඕනේ නම් තේ හදන හැටි බලන්න යන්න පුළුවන් කියලා. තේ ෆැක්ටරි එක බලන්න යන්න පුළුවන්. ඉතින් අම්මා කිව්වලු යන් කියලා. මොකද ලංකාව ප්‍රසිද්ධ නිසා. ඉතින් මේ හාමුදුරුවෝ යනවා ඉස්සර වෙලා. ඊගාට අම්මයි තාත්තයි දැන් දම්බලා කට්ටියක් ගිහිල්ලා තිබුණා. යනකොට එතන පැකින් සෙන්ටර් එකට අන්න ගහන කියලා තියෙන්නේ කාන්තාව 60ක් 30ක් වැඩ කරනවලු එතන. යනකොටම සුපර්වයිසර් ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ඩෝන් ගාලා gediya ගාලා තියෙනවා. ගහන 100 දෙනා වැඩ නතර කරාලු. වැඩනකට පස්සේ පොලිමර 30 දෙනාම ඇවිල්ලා රාමඳුරන්ට වැන්දලු. වඳිනකොට අම්මට ඇඬුම් ගිහලා අඬනවලු අඬනවලු අඬනවලු අඬනවලු බේරන්න බෑ. ඊට පස්සේ ආයෙත් මේකට ඇවිල්ලා කිව්වලු අපේ සංසාරේ කවදාකවත් මිනිසෙකුට වංශික වඳිනව දැකලා නැහැ. ඔබ මගේ පුතා වුණාට මෙච්චර බීසක් ඔබ දකු ගම් මොකද වඳින්නේ කියලා. ඊට පස්සේ මේ ලංකාවේ සිවුරක් දාගත්තොත් මට්ටේකට උනත් වඳිනවා. ඉතින් ලංකාවේ හැටි ඊට පස්සේ අපේ ප්‍රංශ සාහිත්‍යයේ ප්‍රංශේ ඉතිහාසයේ ඒව නැති වෙලා කොච්චර දුකල් කියලා. ආකිබිසොෆ් ආවත් සාමාන්‍ය මිනිහෙක් වඳින්නේ. වැන්දොත් දෙයන්නාංශයට නිග්‍රහ වෙන්න නිසා. ඉතින් අපේ වෙලා තියෙන අපි අම්මා අප්පච්චිටත් වඳිනවා. වැඩි හිටියන්ටත් වඳිනවා. අපි කොහොම හරි අර නියතමානිකව රඟ නිසා අපිට ඒක මිනිමන්න තරම් වැරද්දක් කියන්නත් බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ වැඳිය යුත්තන් සහ වඳින ස්ථාන හරියටම නම් වශයෙන් කියලා තියෙනවා. ඉතින් සාර වගේ විලෝපන සමහර විටක වෙනවා ඒ ඒ සම්ප්‍රදාය දන්නේ නැතිකම නිසා. ඒ සම්ප්‍රදාය දැනගන්න ඉතින් උපසම්පදා වෙලත් අවුරුදු 20ක් යනකම් ඉන්නේ කියනවා. තෙරුණා මහා තෙරුණාසේ නමක් වුණාට පස්සේ තමයි ඕඩර් එක පිළිවෙල හදලා දෙන්න පුළුවන්. අනිගොල්ලොත් මේ මොනද කරනව කරනකොට ගොඩාක් විලෝපන එනවා. නමුත් අපි අන්ත දෙකට යන්න අරකයි නොවැන්දිය යුතුය කියන තැනට යන්නත් එපා. එතකොට අපි දේවදා දේව අදහස් කරු කරන පැත්තට යනවා. වැඳින් වැඳින එක වැරදි මරන්න ඕනේ කියන තරමට යන්නත් නරකයි. ඒ ඔයගේ අර රෑන්ක් එක උසස් පහස් බේදේ මතක නැති වෙච්චාම මේ වගේ දේවල් වෙනවා. නමුත් ඔය කියපු නිදර්ශන හැටියට බලනකොට මේ වඳින්න තරම් සිද්ධියක් නැහැ ඒකම කියලා වටේ. බැලු බැලමට බලනකොට අපිට තව විනාඩි 20ක විතර වගේ කාලයක් තියෙනවා. එහෙම නැත්නම් අපිට පුළුවන් අද මේ පිරිසකෙත් හමාරේ නිසා කලින් වැඩ ඉවර කරන්න. ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මාන් ඉල්ලා සිටිනවා. ප්‍රශ්නේ මතු කරන්නේ මේ භාවනා කරන කාලෙදී කතා කරන්න එපයි කියලා අපි මේ ඇයි ඒ ප්‍රතිපත්තියක් එහෙම නැත්නම් මේ නීතියක් දාන්නේ කියලා ඒ ත්‍රිවිධ දුස්චරිත තමයි නීවරණ වලට ආසන්නම කාරණා. දුස්චරිත කියලා කියන්නේ කාය වචන හිත වැරදියට හැසිරවීම. ඒක නිසා යෝගාවචරයේකට ක්‍රියාතින් බලනකොට හොඳම වැඩේ තමයි පුළුවන් තරම් ක්‍රියා අඩු කරගෙන ඉන්න එක. මොකද કોઈ ක්‍රියාව කෙරුවත් තව කෙනෙකුට ඒක විෂම වෙන්න ඉඩ තියෙනවා, හිත නරක වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා අඩු කිරීමෙන් ගොඩක් අරසා වෙනවා. ක්‍රියා කරලා අරසා වෙනවට වඩා ක්‍රියා නොකර සිටීමේ අරසා වැඩි. ඒ නිසා පරියන්කේ ඉන්නකොට අපිට ලොකු සහතිකයක් තියෙනවා. සතෙක් මැරෙන්නෙම නැහැ, හොරකමක් වෙන්නෙම නැහැ, කාමීත්‍යාචාරයක් වෙන්නේ නැහැ කතා කරලා මේ කතාව ධාර්මිකද එහෙම නැත්නම් තිරස්චානගත කතාවක්ද කියලා කියන එක හරිම අමාරුයි තේරුම් කරගන්න. ඒ නිසා කතා කරලා ඒකෙන් කුසල් උපදවනට වැඩිය හුඟක් වෙලාට අකුසල් තමයි උපදින්නේ. අනිත් එක යෝග ජීවිතේ වැඩියෙන්ම අකුසල් සිද්ධ වෙන්නේ වචිද්්වාරයෙන් තමයි. කායද්්වාරයෙන් බොහොම අඩුයි පරිසරය සකස් කරලා තියෙන වෙන්නේ නැති විදිහට. නමුත් වචිද්්වාරයෙන් කතාවෙන් බොරුවක් කියලාමක් හිස්සචන පරිසෝචනක් කියන එක තොලේ කටේ ගෑවෙන්නේ නැතුව කරන. ඒක නිසා කියනවා පුළුවන් තරම් සුපර්. ආරසා කරගෙන යන්නේ. ඊට පස්සේ තමයි මේ දෙක කායික වාචික දෙකේ යම් කීකරුකමක් ආවොත් තමයි මනස කීකරු කරන්න පුළුවන්. හිත කය කය වචන දෙකේ ඇවිස්සිල්ලක් තියෙනවා නම් ඒ කියන්නේ මොකද්ද මේ හේනක් මැද වැට මේ කැලයක් මැද හේනක් කරනකොට ඒ දඬුවට හරියට හිර කරගන්න ඕනේ ඇතෙකුට ගෝණෙකුට මොයෙකුට රින්ගන්න බැරි වෙන විදිහට. ඉතින් ඒ දඬුවට එහෙම ඇතෙකුට එන්න බැරි වෙනකොට අලියෙකුට එන්න බැරිට හිර කරන්නේ නැතුව අපි මේ හේනට එන කූඹි වෙන්නට බැරි වෙන්න හිල් වහන්න ගියාට ඒ තේරුමක් නැහැ මොකද අර විශාල කඩුල්ලකින් එක ඇතෙක් එක රැයකට ආවොත් ඔක්කොම ඉවරයි. එනිසා මේ කූඹි යන කඩුළු වහන්න ඉස්සර වෙලා අර විශාල පලිබෝධකයන් යන කඩුළු වහගෙන ඉන්න නිසා කය වචන දෙක හික්මන් කරගන්න නැතුව හිතට කෙලස් ගලනවා කියන නීවරණ නැති කරනවා කියන මේ කූඹි වහන්න අමාරුයි. ඒ නිසා කය වචන දෙකේදී සෑහෙන මේ හික්මීමක් අවශ්‍ය වෙනවා. ඒකෙදී අසංවර භාවයේ අසංවර භාවයට හේතුව මේ කයෙන් සිටින බුල අකුසල තුනයි තියෙන වචනෙන් අකුසල හතරක් වෙන්න තියෙනවා. ඒ හතර හරීම අමාරුයි කොතනදී මේක වීතික්‍රමණයක් වෙනවද කියලා කියන්නේ. කොතනදී මේක උල්ලංඝනයක් වෙනවද කියලා කියන්න අමාරුයි. කතා කරනකොට Taman විතරක් නෙවෙයි තව කෙනෙක් සම්බන්ධ වෙනවා. සමාජ ධර්මයක් බාටපත් වෙනවා. ඒ වුණාට පස්සේ අනික් පුද්ගලයා මොන විදිහ හැඟීමක් ගන්නවද කියලා නාතටවත් කියන්න බෑ. අපි කොච්චර හැඟුම්overline මොන විදිහ කතා කරත් අර ඉස්සෙල්ලා ප්‍රශ්න තියෙනවා ඇයි මේ කිට්ටුවන්ට මෙච්චර බොරු කියන්නේ? මේ ලෝකේ සම්පූර්ණ සත්‍ය කතාවක්. ඇත්තටම බොරු කියන්න ඕනට කියනවා නෙමෙයි අනිත් එක්කනට ඒක බොරුවක් වෙලා හානියක් වෙලා සම්පූර්ණ චිත්ත පීඩාවටපත් වෙලා කාන්තාරය බවටපත් වෙනවා. ඒ නිසා වචනයෙන්ම තමයි ඇත්තටම සංවරේ බරපතල පැත්ත තියෙන්නේ. ඒක නිසා වචනේ සංවරයට කෙලවරටම ගිය කෙනාට කියනවා මුනි කියලා. මුනි කියලා කියන්නේ කතා කරන්නේ. නමුත් එක පැත්ත එක හොඳක් තියෙනවා. පිටරටවල වල ගියාම පෙනෙයි මිනිසෙක් මිනිස් දෙකට කතා කරන්නේ. අදිශීකදී වමනාට ගිහිලා කතා කරනවා. ඒ නිසා ඒගොල්ලෝ හැම කෙනෙක්ම වගේ කවුන්සලින් කරනවා. ඩොලර් ගාණක් දීලා ඒ කතාව අහන්න වෙනම ප්‍රොෆෙෂන් එකක් තියෙනවා. කවුන්සලර්ස්ලා කියලා. නොකරන එකෙක්වත් නැහැ පිටරට. හැම එකාම අවුරුදු 20 පැන්නට පස්සේ දවස් ඉවර වෙනකොට ගාණක් දීලා පවුන් 30ක් ගෙවන්න ඕනේ එක පැයකට. අර මිනිස්සයා අර කියන වල්පෑලි හැලී අහනවට තමයි පවුන් 30ක් ගෙවන්නේ. ලංකාවේ කවදාකවත් ඒක කරන්න වෙන්නේ නැහැ. මොකද අල්ලපු ගෙදරත් එක්ක හැන්ද වෙනකන් කවුන්සලින් තමයි. මිනිස්සයා ගිල්ල හම්බ කරනකන් කටුකම්බි වල කකුල තියාගෙන කයිවරු කෙල කෙල ඉන්න උදේ වෙන හැන්ද වෙනකන් කවදාකවත් කවුන්සලින් ඕනේ කරන්නේ නැහැ. එයාට මනෝට මේක ලාභයි. කිසිම වියදමක් නැහැ. ඉතින් ඊට පස්සේ කියනවා මොකද මේ ළඟ ඉන්න මිනිහ බොරු කියන්නේ කියලා අහනවා. ඒක තමයි එකම ප්‍රශ්නේ වතුනේ. හරි ඉතින් මොකක්වත් නැහැ. මේ වගේ නෙමෙයි කිසිම තැනක හයියෙන් කතා කරොත් නඩු දාන්න පුළුවන් කිසිම කෙනෙකුට සද්ද කරන්න බෑ. ඕනෙම දැනක භාවනා කරත. ඒක කැනඩා ගියාට පස්සේ මට කිව්වෙත් ඒකයි සාංශ මේ මිනිස්සු අතර පුදුමාකාර ගුණවගයක් තියෙනවා. කවමදාකවත් කාගවත් දෙයක් අහන්නෙත් නැහැ. මේ අසාධාරණ ගුණ මොකුත් නැහැ. පොලිසියට කතා මිසක කියන්නෙත් නැහැ. කවදාකවත් ගෙයින් එහාට එන සද්ද කරන්නේ අපි ගිය පාර ගිය වෙලාවේදී ඔය මේ මේ මේ තේම්ස් බුඩිස්සේ හැරේ ඉතින් අපි පහට පිටත් වෙන්න සැලසුම් කරගෙන තිබුණා වාහනේ යන්න සෆොක් වලට. ඉතින් පහට කාලක් විතරදී වාහනේ ඇවිල්ලා දැන් අපි 15ක් විතර වාහනේට කොට වෙනවා. ගොඩ වෙන්නේ ඉස්සරහ ගෙදර මනුස්සයා අර ට්‍රෑටාන්තිනේ අඳුම් පිටින් ඇලකෝ තාම පහ වෙලා නැහැ මට නිදා ගන්න අයිතියක් තියෙනවා කිව්වා. මොකද අපි කතා කරලා වීජී. අපිට අයිතියක් නැහැ වීජී කතා කරන්න වෙලා. තව එක සැරයක් හිටියට මිනිහ පොලිසියට කතා කරා. කිරුවනම් අපි අරගෙන යනවා. කවදාකවත් මිනිස්සේ මිනිස්සේ දෙකට හරි ලස්සනයි සෙල්ලම. හැම මිනිස්සෙක්ම ඇඳා වෙනකොට බල්ලෙක් කරා. බල්ලා බල්ලාගේ බොකින් බට කවදාකවත් මිනිස්සේ මිනිස්සේ දිහා බලන්නේ නැහැ. හැම බල්ලෙක්ම අනිත් බල්ලත් එක්ක පොඩ්ඩක් කතා කරන මොකද්ද කියනවා. මිනිස්සෙක් නෙමෙයි මෙහෙම බලාගත්තාම මේ හරි මුනිවතක් රැගෙන හැබැයි හැම කෙනෙක්ම පිස්සේ. හැම කෙනෙක්ම හැන්දා වෙනකොට ගාණක් ගෙවන්න ඕනේ කවුන්සලින් වලට. ඒ අර චීන මේක එළියට දාගන්න. ඉතින් මම මේ හොඳ පැත්ත කතා කරනවා වගේ පේන්නේ නිකන් කතා කරන්නේ කි. ඉතින් ඒ කියන්නේ ඒ තරම් කෙලස් ෆැක්ටරි මේවා. ඒ වගුරුන කෙලස් තමයි දානිති ඒවා බොරු නොවි සම්පප්පලාප නොවි පරිසවචන නොවි මොන වෙන්නේ? රෝජාවක් ගන්නවා නම් මේ තුවාලෙකින් ඒකේ තියෙනවා මේ ඩිස්ටිල් වෝටර් කුණු මේ ඇතුලේ පැහැවෙන තුවාලය තමයි ඔය වක් කරන්නේ. ඒක හොඳයි ඇතුලේ පැහැවුවහම වෙන්නේ ඒක පිළිකා වෙනවා එහෙම නැත්නම් අර වගේ භයානක රෝගෙ. භාවනා කරන්න ගියාම අමාරුම දේ තමයි කතා නොකර ඉන්න එක. මොකද ඒ තරම් සංසාරේ පුරාවට කතා කරපු එකේ ඒ අර එක්කෙනෙක් කතා කරලා කිව්වා ඒ ගෝයන්ක භාවනා ක්‍රමේදී දෙන්නෙම නැහැ. ඒ මාසෙට කොච්චර ෂොක් එකක් නම් කියනවා එදා ඉඳලා මැරෙනකන් කතාව නැතුව ගිහිල්ලා. කතා කරන්න බැරුව ගියා. මොකද එක සුමානයක් එක දිගටම කතා නොකර හිටියට පස්සේ ඒක ලොකු මේ අභියෝගයක් වෙලා. ඒ නිසා පුළුවන් නම් ඒක අඩු කරන එක තමයි කරන්නේ. ඒ නිසා සරුවත් යන චාරී ප්‍රසිද්ධයි. කිසිම තැනකට සරුවත් යන සේනවන සියලු දෙනා නිස්සද්ද භාවයෙන් ගරු කරනවා. ඒ නිසා අනිතීර්ථක ආශ්‍රමයකට ගියත් ඒ ප්‍රධානීය කට්ටියට කියනවා කෑ ගහන්න එපා කෑ ගහන්න එපා සමබත් ගෞතමයන් වහන්සේ වන්න උන්වහන්සේ කැමති නැහැ සද්ද කරනවට අපි උන්වහන්සේගේ කැමැත්ත නැවත නැවත අපේක්ෂා කරනවා නම් නිස්සද්ද භාවයෙන් ගරු කරන්නේ. ඒ නිසා දැන් වුණත් නිස්සද්ද භාවය කියලා කියන තව කෙනෙකුට දෙන්න පුළුවන් උස්සස්ම ගෞරවයක් තමයි. යහළුවෙකුට නෙවෙයි ගරු භාවනීය කෙනෙකුට නිස්සද්ද භාවයෙන් තමයි ගරු කරන්නේ. ඒ නිසා ආර්ය තුෂ්ණිම් භාවය කියලා කියන්නේ බුදුහාමුදුරු බොහොම අගය කළා තියෙනවා. කරන ආනාපාන සතියේදී හුස්ම රැල්ල රැල්ලෙන් සිට යොමු කිරීම වෙන්න පුළුවන් නමුත් ආනාපානයේ ਸਰවචනාසී දැනුමනෝ බැලුවත් සාමාන්‍ය දැනුමෙන් බලත් උපේක්ෂා ආරමුණක් උපේක්ෂා ආරමුණක් නිසා ඒ ස්වභාවයෙන් අල්ලන්නේ අපි ගත්තොත් වතුර ලෝකේ තියෙන තනුකම අම්ලේ CPH 7ට වැටෙනවා මේ මේක ස්වාධීන ඊට පස්සේ ඒක හරීම උදාසීනයි. ඒකේ නෑ ඇසිඩ් ගැටියකුත් නෑ භෂ්ම ගැටියකුත් නෑ ඒ නිසා වතුර ගන්නවා අපි ද්‍රාවණයක් විදියට. ඕනම දෙයක් දී කරන්න වතුර ගත්තට පස්සේ වතුරෙන් එකතු කරන දෙයට ಗುಣ විශේෂයක් දෙන්නේ. ඒ වගේම ඔය ඝනද්‍රව්‍ය හදනකොට ටැල්ක් කරගන්නවා ටැල්ක් ඉනට් ටැල්ක් වල නැහැ කිසිම ගුණ විශේෂයක් ඒ නිසා අපි ටැල්කම් පවුඩර් හදන්න ගියත් බෙහෙතක් හදන්න ගියත් ටැල්ක් පවුඩර් තමයි ගන්න ඒකට කියනවා ඉනට් මැටර් කියලා ඒකෙන් කවදාකවත් හදන බෙහෙතට ඒකට එකතු කරන බෙහෙතට ಗುಣ විශේෂයක් ටැල්ක් වලින් ආපහු දෙන්නේ නැහැ. ඒ නිසා ද්‍රාවක වලට මේ උවට කියනවා මේ බේස් එක කියලා. ඒ බේස් එකට ගන්න හැම වෙලාවෙම නියුට්‍රල් එකක්. ඒ නිසා ඒ ඒක පදනම් කළා ඒක වෙන දෙයක් උකහා ගන්න වෙන දෙයක් උරා ගන්න ඒක පාවිච්චි කරොත් ඒ උකහා ගන්න දේ ಗುಣ වෙනසක් මේකෙන් ඇති කරන්නේ උපස්තරෙන් ඇති කරන්නේ නැහැ. ඒ වගේ තියෙන ආනාපාන සතිය මධ්‍යස්ථයි කවදාකවත් ජීවිත විලෝපනයක් ඇති කරන්නේ නැහැ කියලා කියනවා. ජීවිතේ කිසිම විදිහක විලෝපනයක් කරන්න ආනාපානයෙන් තොර සෑම අරමුණකම විලෝපන තියෙනවා. ඒක තේරවාදයේ පිළියරන් තියෙනවා. උදාහරණයක් කිව්වොත් එහෙම සෝනකට ගිහිල්ලා අපි මිනියක් බලලා භාවනා කරන්න යනවනම් අඩු ගානේ ආරන්නේ ඉන්න දෙතුන් දෙනෙකුට කියලා යන්නයි කියලා කියනවා. මම අද මිනියක් බලන්න යනවා කියලා. ඒ වගේම මම පිට උනේ දකුණු දොරෙන්ද බටහිර දොරෙන්ද මම ගියේ කොහොමද කියන එක යනකොට හොඳට සටහන් කරගෙන යන්නයි කියලා මොකද සමහර විට ගිහිල්ලා එනකොට ගොම්මන් වෙලා තිබුණොත් කාමරෙන් ඇවිල්ලා බලනකොට එලිපත් උඩ ආයෙ මිනිහක් පේන්න ඉඳී තියෙනවා. අර ඇති වෙච්ච විලෝපන නිසා ඉතින් ඒකකොට කෑ ගහනවා මේ රාදේ රාමයිද. ඇත්තටම නිමිත්ත ගන්න ගියේ. නමුත් ඒකට සුදුසු නෑ. ඒකට තාම හුරුමැදි නම් ඒකට ඒ අරන් ඉන්න එක්කෙනෙක්වත් දන්නව අසවලාද සෝහනට ගියා යමක් වෙන්න ඉඩ තියෙනවා කියලා ඇවිල්ලා අරසා ගන්නවා. ඒ වගේම ඔය කසින භවනා කරන්න ගියාම ඒ වගේම යම් යම් වෙනස්කම් ඇති කරනවා. ඒ නිසා කාටද කියලා කරන්නයි කියලා කියනවා. අඩු ගන්න එක්කෙනෙක් දාන්න. ඒ නිසා මේ සමසත්‍රිස් කර්මස්ථාන වල ආනාපානෙන්තර ඕනෙම අරමුණක භවනා කරගෙන යනකොට චරිතය ගැලපෙන්නේ නැත්නම් විලෝපන වෙන්නේ ඉඳී තියෙනවා. ඒ ඇති හුඟක්ම අරසකාරජයක් තමයි අනපාන. ওই ප්‍රශ්නේ ඇහුවනම් වෙන අරමුණකට දාලා ප්‍රශ්න හරි විචිත්‍රයි. බුද්ධානුස්සතිය දැම්මත් විලෝපණයනවා. මෛත්‍රියට දැම්මත් විලෝපණයනවා. බුද්ධ මරණානුස්සතිය දැම්මත් විලෝපණයනවා. මොකද ඒවත් තියෙන්නේ සමහර චරිතවලට විතරයි ඒක බෙහෙතක් වෙන්නේ. ඒක නැති කෙනාට ඒක දැම්මොත් විලෝපණ වෙනවා. ආනාපානේ නේ ආනාපානේ සාර ਸਰව බහුමයි ඕනම කෙනෙකුට පටන් ගන්න පුළුවන් ආනාපානයෙන් අවුලක් විලෝපනයක් කරන්න. බුද්ධානුස්සතිය භාවනා කරනකොටත් ඒක මේ හොඳට මේ බුද්ධාලම්බන ප්‍රීතිය සහිත කෙනෙකුට රෝමෝද්ගමණය වෙන්න පටන් අර ගන්නවා ඊට පස්සේ යාට විපස්සනාවක් කරන්න බැරි වෙනවා. ඒ ශ්‍රද්ධාව ඇවි වැඩි කරනවා. සාමාන්‍ය තියෙන ශ්‍රද්ධාව තියෙද්දිම බුද්ධානුසීතිය තව තව කරගෙන හිටියොත් කවදාකවත් මේ විපස්සනා පැත්තකට හිත යන්නෙම නෑ තන්නේ කරම අරකට අල්ලලා හිටිනවා කොහොල්ල බබට ඇල්ලුවා. ඒක නැති කෙනෙකුට ඒක දැම්ම නම් ඒක සමතුලිත කරනවා. ඒක නිසා ඒ කිසිම භාවනාවක් නැහැ ඒවට කියන්නේ prescription drugs කියලා. දොස්තර කෙනෙක් රෙකමන්ඩ් කරන්නේ તો ගන්න එපයි කියන එක. තිබුණාට අරගත්තට හරියන්නේ නැහැ. Tamanට ගැලපෙන්නේ නැති එක නෙවෙයි නා. ඒකෙන්ම මේ ඍජු මාවතින් පැත්තට කපන. එහා පැත්තට මෙහා පැත්තට අතුරු මාර්ග වලට හරවන්න ඉඩ තියෙනවා. අද ඇත්තට හුඟව දෙනෙක් ඉන්නේ මේ වගේ තැන් වල. ඒකටලා ගිහිල්ලා එතන ක්ලීවේජ් එක අහු වුණාට පස්සේ කාටවත් ගන්න බෑ. මොකද මේ මිනිස්සු කියන මම භාවනාන්නේ කරන්නේ. මොකද කරන්නේ පැහැදිලිවම අතුරු පාරවල් වලට වැටිලා. ආනාපානේ නෑ හැම වෙලාවෙම අඩු ගන්න ඒ වගේ එකක් කරනකම් ආනාපානේ කරනනම් ආපහු ට්‍රක් එකට දාගන්න ආපහු මධ්‍යම මාර්ගයට ගේන්න විකල්පයක් හම්බ වෙනවා ඒකනේ අපි බුදුන් නැති කාලේ වෙනකොට අපිට දැන් ඒ ඒ ඇහැ නැහැ හරිනවානේදී උඟ දිනක කියලා තිනවා අපිට ඒ තිබුණ ඇහැ ඇහැ අඳ උණයි කියලා. අනුගේ ආශයන්සේ දැකලා මේකයි කරන්න ඕන කියලා ඇහැ නෑ දැන්. සරුවචාන්සේ නැතිවෙච්චාම සාරිපුත්‍ර සාංශයටවත් නෑ ඒක. ඒ නිසා අපි දැන් කරන්නේ කනාබල්ලන් ගෑවිලා. ඒක හරියයි කරලා බලමු කියලා රිස්ක් එකක් තමයි. අනතුරක් තමයි කරන්නේ. ඒක නිසා මේ කාටක සහති කරලා මෙයාම මෙයාමයි මට කමටහන් දෙන්න පුළුවන් මෙයා දීපු කමටහන් හරීම කියලා කරලා බලලා ප්‍රතිඵල දැකලා මිසක කියන්න බෑ. මේ ආනම්බන සතිය උනත් කරලා හොඳට විපස්සනා කරන වෙලාවේදී අර බික්කුණි උපස්සේ සූත්‍රය කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේදී ආනන්ද ස්වාමී කතාවේ කතාව යන්නේ මෙහෙමයි ආනන්ද ස්වාමීන් වහන්සේ යනවා විවේක වේලාවක භික්ෂුණී ආරාමයට. ගිහිල්ලා සුවදුක් විමසනවා නැගෙනියනි සමන ධර්ම සම්පූර්ණ කරනවාද අඩුපාඩු තියෙනවද බණ භාවනා කරනවාද? ඉතින් කියනවා අපිට ප්‍රශ්නයක් නැහැ යැපෙන්න පුළුවන් අපි භාවනා කරනවා. ඊට පස්සේ ආනවා සතිපට්ඨානෙ වැඩිීමේදී හැම කෙනාම විවෘත වෙලා ප්‍රධාන භාවනාවක ඉදිරියට ගත කරන්න කියලා පැවිදිච්චිකේ ප්‍රතිපද. එතන හැම දිනම කියනවා අපිට ඇත්තටම අපි සතිපට්ඨානය අඳුරගෙන තියෙන අපි දැන් සතිපට්ඨානෙත් කායපසනාවේ පටන් කරගෙන යනවා කිය. ඥානසයන් සතුටු වෙලා ගිහිලා ਸਰවචන්නාංශයට වාර්තා කරනවා. අවසරයි ස්වාමීන් මට විවේක තිබුණාදී මං භික්ෂුණී ආරාමයට ගියා භික්ෂුණු පසේට. ඉතින් මේ භික්ෂුණී නාචලා සාමාන්‍ය වැඩ ටික කරගෙන යනවා හොඳට භාවනා කරනවා. එතකොට සරුවචනාංශය අහනවා ඔබ ඒ භික්ෂුණීන් වහන්සේලාට පණිදාය භාවනා අපණිදාය භාවනා කියන කියලා දුන්නාද කියලා. එතකොට ආනන්ද සාංශේ විපිලිසර වෙනවා. ඒකල වැදලා කියන අවසරයි භාගතුන් වහන්සේ අපිට මම දන්නේ නැහැ මොකද්ද මේ පණිදාය භාවනා මොකද්ද විපණිද අපණිදාය භාවනා කියන්නේ කියලා. ඒ නිසා අපකදී අනුකම්පා කරලා කියලා දෙන්න කියලා. එතකොට සරුවචනාංශ සඳහන් කරලා තියෙනවා මේ පණිදි කියලා කියන්නේ එල්ලේ පේනවා අරමුණ තියෙනවා අනපන පේන වෙලාව ඒ කරගෙන කරගෙන ගිහලා හොඳට භාවනා හුරු වෙනකොට ආනාපානෙ මොන જાතියෙන් කරත් අහුවෙන්නේ නැත්තනක් එනවා. අන්නේ අහුවෙත්තන් නැති එනකොට විලෝපන වෙනවා. බය වෙනවා, ඇස්ටි කැරිනවා, හයියෙන් හුස්ම ගන්නවා, නිින්දට වැටෙනවා. ඉතින් මොකක් හරි මේ අසරණ වීමක් වෙනවා. අන්නේ වෙලාවේදී නිත්‍ය සංඥාවේ කුමර කුමරි සැප විඳපු මේ ලෝකයේ සැප විඳීමට යන කට්ටියට මේක මහා නිකන් පෝරකේ ලෑල්ලැද්දා වගේ හරි බය, හරි අසරණ, හරි තනි වෙච්ච ගතියකටපත් වෙනවා. ඉතින් එතකොට ඊට පස්සේ භාවනාවට බයක් එනවා. භාවනා කිරුවොත් මට ආනාපානෙ නැති වෙනවා. නැති වුණාට පස්සේ මම අසරණ වෙනවා, තනි වෙයි කියලා බයක් එනවා. එතකොට එල්ලේ නැතිවීම නිසා නන්නත්තර වීමක් වෙනවා. පේන අපි බලන්න ගියේ එල්ලේ නැති වෙනවා. අන්න ඒ වෙලාවට බුද්ධානුස්සතිය කරන්නයි කියලා උගන්වන්නයි කියලා තියෙනවා. ඒකට බුද්ධානුස්සතිය දැම්මට පස්සේ දැන් සමතයට වැටෙන්නේ. ආයෙත් හිත සම්පහන්සට වෙනවා. ආයෙ මෛත්‍රියට දාන්න කියලා කියනවා. එතකොට සීල සත්‍යයන් කෙරෙහි මේ හිතසුව සැලකීම. එතකොට ආයෙ ඇඟට ලෙවුනන ගතියක් තියෙනවා. manussකම එනවා. තද බල විපස්සනා පොඩ්ඩක් කඩලා ආයෙ තනවා වඩන්න ඕන. ඒ තනවා වැඩිමදී කරන භාවනාව කියන අපනිදාය භාවනා කියලා. එල්ලයක් නැති නිසා එල්ලයක් දාන්න වෙනවා ඉතින්. එතකොට බුද්ධානුස්සතියයි මෛත්‍රිය දාන්න කියලා කියනවා. ඒක ආනන්ද සානිසි දන්නේ නැහැ. මේ සිද්ධිය නිසා දැන් අපිට සූත්‍රයක් තියෙනවා විකුණුපස සූත්‍රය. ඒකෙදි පේනවා කොච්චර දරුණු ගැඹුරු විපස්සනා කළත් සමතේ සමහරලට එකතු කරන්න වෙනවා පිටාඹන්න. අග්ගලවට පැණි දානවා වගේ ගුලි කරන්න නැති වෙලාවක් ආවොත් අර දේවල් දාලා ගුලි කරන්න. ඒ කියන්නේ හුද්දටම විපස්සනා යනකොටත් අවශ්‍ය වෙන වෙලාවල් තියෙනවා. මේ ඒ ප්‍රෝජනයක් තියෙනවා. නෑ නෑ සමරසයට පත් වෙලා ඒක වැරදි කියලා පටලවා ගන්න වෙලාව. උගදෙනකොට භාවනා කරන්න බැරි කමක් නැහැ. භාවනා කරුවට කිසි කෙනෙකුට මේ මේ අල්ලගෙන තියෙන මේ ආශාවල් ටික අතහැරෙයි කියන බය අනිවාර්යයෙන්ම එනවා. එතෙන්දී ඒ කට්ටිය මුසුප්පු වෙනවා. කලකොල වෙනවා. අන්න එතනදී පිළියම් කරන්න ඕනේ. පිළියම් කරන්න වෙන්නේ සමතෙන් තමයි ආයේ. ඔය ඒක නිසා තමයි ඇත්තට මේ ආරක්ෂක ක්‍රමයක් කරන්න කියලා කියන්නේ. නමුත් ඒ අතෙන්ද ගියාට පස්සේ ආයෙත් බය චකිත පහළ වීම චතුරාර්යක්ෂාවෙන් සාතික කරන්නේ. පටන් ගන්න විතරයි චතුරාර්ය සාතික කරන්නේ. ගියාට පස්සේ හොඳට විපස්සනා යනකොට මේ බලන බලන දේ බිඳි බිඳි යනවා දකින්නකොට බලන බලන දේ ක්ෂය වීම වැය වීම පේන්න පටන් ගත්තාම හුඟව දෙනෙක් විශේෂයෙන්ම මේ තරුණ වයසේ ජීවිතයේදී අනාගත බලාපොරොත්තු පිළිබඳව දැඩි අදහස් තියන අයට මේක විශාල මේ මේ පාළු ගතියකට එනවා. දරා ගන්න බැරි ගතියකට යනවා. ඉතින් ඒ වෙලාවට චතුරාර්යක භාවනා කරලා තිබුණත් එතෙන්දීදී ආයෙ බුද්ධහංසෙ දාන්නේ කියලා කියනවා. එතෙන්දී ආයෙ මෛත්‍රිය දාන්න කියලා කියනවා. අර විසිරිච්ච ටික ආයෙ ගොනු කරගන්න. පණිවිඩයක් ඇති කරලා දෙන්න වෙනවා. එනි මෛත්‍රී භාවනා කියලා කියන්නේ මෛත්‍රී භාවනා. ආනපනෙට හුස්මට ගන්නවා කියන්නේ ඒක ආනපන නොපෙනී කියලා නෙදී. ආය හුස්මට ගන්න ඔප්ෂන් එකක් නැහැ එතන. ඒ නිසා සමතයක් දාන්න වෙනවා. Tamanne හුරු කරගෙන ගිය මේ නැවතත් පිසිරිච්ච ටික ගොනු ගොනු කරගන්න බුදුන්ගේ ගුණ මෙනෙහි කරනවා. මෛත්‍රී ගුණ මෙනෙහි කරනවා. නෑ මෛත්‍රී භාවනා කෙරුවට පස්සේ විසිරිච්ච පැලිරිගිය ටික ආයෙ සමීප කරලා දෙනවා. ඊට පස්සේ ඕනනම් ආයෙ ආනපන්න යන්න පුළුවන් නැත්නම් මේක දිගේ යන්න පුළුවන් කොහමද ආයෙ වෙච්ච හිතේ කීරි ගැහෙන ගතිය බලාපොරොත්තු සුන්වෙච්ච ලිස්ලස් කියලා කියන්නේ. desperate litless ඒක නැති වෙලා ආයෙත් ඉස්සරහට යන්න ධෛර්යයක් ඇති කරගන්න. යා අවස්ථාවේ අවුරුදු 5ක් වෙන කාර්යය මොකද එයාගේ ඒ වෙලාවේ ඇති වෙන්නේ නැති සතුට. මොකද ආයි ඒ තෙරපි අමාරුයි මේ විස්තර කරන්න අමාරුයි මොකද ඔය අශෝක රජුගේ 84000 කැටි විහාර කෙරුවත් දවස් කීයක්ද ගොඩ පිඹුරෙද්ද ගොඩ වෙලා හිටියයි කියලා මොකද ඈ දවස් 7ක් ඉතින් අර දවස් හත ගලවන්න කාටවත් බෑ. අපිට වෙලා තියෙන ඊ ගාව ගිය ගමම්ම ගන්න එකනේ ප්‍රශ්නේ තියෙනවා කවදාරි කර්මය අනුව වෙනවා දැන් ඔය කියන්නේ යන්නකොටම යන්න දෙන්නේ නැතුව මැම්ත් එක ලියුමක් දාලා මිනිස්ටර් එක ලියුමක් දාලා ඉන්ෆ්ලුවන්ස් කරන්නේ පොඩ්ඩක් හිටියාම අර පින ඉවර නම් මේ පින මත වෙනවා ඒක යනවා වෙන්නේ කියන්නේ ඔය අර මැරිච්ච මනුස්සයා ගැන නෙවෙයි කතා කරන්නේ මගේ මගේ හිත හදාගන්න එච්චරයි. මැරුම් කාපු කෙනෙක්ද මැරුවයි කියන්නේ මැරුම් කෑම. මැරුම් කෑවා. ඒක මැරුම් කෑවා කියන එක. ඔය ඒක නිසා බිම්බිසාර රජුරෝ මැරුම් කෑවනේ. අශෝක කවුද අජාසත්ත මාර්ගේ ඊට පස්සේ ගිහිල්ලා සානන් කුමාර කියලා යක්ෂයෙක් වුණා. ඊට පස්සේ රෑ ඇවිල්ලා සර්වචනාංශයට විශ්ව කතාවක් කරන හොඳ බණ කතාවක් කියනවා. යක්ෂාත්මක ඉන්නේ හැබැයි. මොකද පුතා මැරුවේ. ඒක ඔය ලොකු සංසය තමයි හරි ලස්සනට කියන්නේ මේ බිම්බිසාර රජතුමා මෙහෙම සක්මන් කරන තැන කන්ද උඩට පේනවා මේ මේ ගිජ්ජපුර පරිච්ඡේ බුදුරජාණන් වහන්සේ සක්මන් කරනවා. ඉතින් ඒ දැන් කන්න නෑනේ. ඒකින්නේ මරන්න ගියේ. දෙවිනාසේ ඇඟි ගහගෙන ඉල ගන්න දුන්නා. කොණ්ඩේ පස්සේ යන්න දෙන්නේ නැතු. ඊට පස්සේ මොනවාකද මේ සක්මන් භාවනාවේ තියෙනවා ඒකේ හරි පුදුම ආනිසංශයක්. ඕනේ තද බල බඩගින්නක් කරන වෙලාවදී මේ පොළවේ සපත්තු දෙටන තු සක්මන් කරනකොට මොනම ක්‍රමයකද සමබර කරලා දෙනවා. බඩගින්නේ නැතුව නෙවෙයි අහේනිය තියන්නේනවා. සක්මන් කරනකොට මේ පැත්ත වැටලා ඉන්නවට වැඩිය අවදිකමක් ඇති කරලා දෙනවා. හැබැයි වැඩිය ශක්ති වැය කරන්නේත් නැහැ. ඉතින් මේක අජාතත රජුට ඔත්තුකාරයෝ දාලා බැලුවලු කන්නේත් නැහැ. හැබැයි බොහොම ප්‍රසන්නව වැඩ කරගෙන යනවා. හොඳට බලපු කෙනෙක් වළු සක්මන් කරන්න ඉසයි කියලා. ඊට පස්සේ තමයි කකුල් දෙක බලලා ලුණු දැම්මේ. ඊට පස්සේ දැන් පැත්ත වැටලා ඉන්නේ බුදුහාමුදුරුවෝ සක්මන් කරනවා පේනවා. ඒ අටුවාචාර්ය වහන්සේලා විශ්සර කරන විශ්වාස කරනවා දවස් හතක් දරදාලා ගිනිගත්ත ගිනි අරගෙන නිවිච්ච ගිනි අඟුරු ගොඩක් තියෙනවනම් ඒකට පිපිච්ච මලක් දැම්මොත් කොච්චර ඉක්මනට මැල වෙනවද කියන වගේ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ අහෝ බුද්ධෝ කියලා මැලවිලා පරණ කියලා පණ ගිහිලා තියෙනවා. ඉතින් එතකොට යක්ෂාත්මයක් ලැබිලා තියෙනවා. ඒසර සෝවාන්. බුද්ධ ශාසනයට කෙලින්ම උරදීලා අයදී කටයුතු කරපු කෙනෙක්. සනන් කුමාර කෙනෙක් යක්ෂයා වෙලා පස්සේ බුදුජානක ශ්‍රී ලංකට ඇවිල්ලා මොනවාද දේශන වගේක් කරනවා. ඊට පස්සේ ආනන්ද ස්වාමීන් වහන්සේ ගෙස් කරලා කියනවා ස්වාමීන් වහන්සේ එකත් එකට මේ බිම්බිසාර රජුරන්ගේ ඊගාවාත්ම වෙන්න ඕනේ කියලා. ඊට කියනවා ආනන්ද ඔබ ගෙස් කරපු විදිය හරි කියලා. සනන් කුමාර. ජනවසොබද මට මතක නෑ මට ආ එහෙනම් මට සමා වෙන්න ඕනේ. කවුද ඔය කියලා දුන්නේ? ජනවසබ ජනවසබ යක්ෂයා. ආයේ කියන්නේ ආයේ ධනන් කුමාරගේ පස්සේ ඒක. ආයෙනම් මම හරි වැරදිලා නැහැ මරණේ. එහෙම මාවත් බේරෙන්න උත්තර දෙන්න ඕනේ නිකන් අමාරු දාන්න. ඉතින් ඒ වගේ අර ගැත්ත ගැම්මට ඊගාවෙකේදී විශේෂයෙන්ම මරුන් කෑවොත් ගොඩාක් වෙලාවට යක්ෂාත්ම තමයි ලබන්නේ මම නේ කිව්වේ ඔය මම පොතේ තියෙනක මං කිව්වේ ආලෝක යක්ෂයා යක්ෂ වෙලත් හොවන්න උනා. නමුත් මේ මේ මේ වෙලත් ගිහිලා මේ අභාව ප්‍රාප්ත වුණාට පස්සේ යක්ෂාත්මක උපදී. හැබැයි යක්ක කියන වචනය පාලියේ සඳහන් කර තුනා දෙවිය දේව නායකයෙකුටත් යක්ක කියන නම පාවිච්චි සක්ත දෙවිඳට යක්කයි කියලා කියනවා. නමුත් මේක නම් කියලා තියෙන විදිහට ඒ අර මරණ චිත්තක්ෂණ ඇති වෙච්ච විලෝපණය නිසා ගිහිලා තියෙනවා. ඒ වගේ ඒ වගේ කොයි මරණයේ මරණයේදී කොයි කර්ම ඉදිරිපත් වෙනවද කියන එක කියන්න කාටවත් බැරි නිසා කර්මයේ අචිද්දයි. හැබැයි කර්මයේ කවුරක්වත් මේ මේ චිත්තයකට වැඩ කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදී වැඩේ කරන්නේ. ඒ නිසා යන්න අරින්න එක හොඳම වැඩි. ඒක අපිට ඒක අර අර අර ඉත්ත මෙතෙන් දැදලා මේ ඉත්ත මෙතෙන් දැදලා දාන් ඇද්දට අවසාන ඵලයේ කර්මානුරූපවම තමයි සිද්ධ වෙන්නේ. ඒ නිසා අපි උත්සාහ කරන්නේ මේ ඊගාවාත්මේ හදලා දෙන්න අපි හදන්නේ. ඊට පස්සේ ආත්ම ගැන අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද ගියාත්මේ අපිට හිටපු කට්ටියට දැන් කොහොමද කියලා අපි දන්නේ නැහැ. මේ ඔක්කොගෙම තියෙන්නේ මගේ මන අපිට තියෙන කැමැත්ත විතරමයි. ඔය අර මිනිස්සයා දඩබීම කරගත්තට මගේ හිත අමාරු එකයි මට වෙලා තියෙන්නේ. එච්චරයි. ඒ කරපු ටිකට ඒ ප්‍රතිඵල ලැබෙනවා මේ චිත්තක්ෂණ අවසාන මොහොතේදී හිතා ගන්න බෑ දැන් ඔය සුනාමි වෙලාවේදී ගහගෙන ගිය මිනිස්සු ඔක්කොම පව්කාරයෝම නෙවෙයි. බොහොම හොඳ පින්වන්ත කට්ටියත් ගහගෙන ගියා. ඒක අපිට හිතන්නම. ඒක අපිත් හිතනවා නම් මේ පින් කරපු නිසා අපිට සෞඛ්‍ය සම්පන්න මරණයක් එන්න ඕන කියලා මායාවේ එහෙම ගිවිසුමක් නැහැ. එයාට ඕන දෙයක් කරනවා. මායාව විතරයි මම දැක්කේ කිසිම විදියකට මොන විදියක බලපෑම් කරන්න බැරි එකම ප්‍රජාතන්ත්‍රවාදී නායකයා. කවදාකවත් කියන දේ කිව්වොත් කරනවා. මොනම විදියකින්වත් චිත් එකක් දීලාවත් පගාවක් දීලාවත් පස්සේ ඉන්නම් කියලාවත් එයත් එක්ක විතරක් බෑ. ඉතින් මේ පිට නම් ඕන කෙනෙක් එක්ක කරගතයි. ඉතින් ඒකත් මේ ඉන්න මිත්‍ර ඔක්කොටම වැඩි අනිවාර්යයෙන්ම එන කෙනා තමයි මාරය. එන්නවමයි ඒකයි නැති කරුත් නැහැ. ඒ නිසා එයා ගාව නැහැ කාටවත් විශේෂ සැලකිලි පොතේ ලියලා තියෙන විදිහට තමයි වැඩ යන්නේ. මෛත්‍රී එච්චරම තමයි අපිට කරන්න තියෙන්නේ වෙන මේ කියන්නේ බලය එච්චර කියලා කියනවනම් ඒ මේ පින් කරලා ඉවරලා පින්දිලි වල මායරලත් කොටසක් දෙන්නේ කියන. ඔව් මායරට ඒ කොටස දුන්නාට පස්සේ දැන් ඔය මේ ආගමක් තියෙනවා අහුරමදාස් කියලා. සරතුස්ව කියලා ඒක පර්ෂ්‍ය ආගම. ඒ කට්ටියගේ ආගමේ ප්‍රධාන නායකයා අසුරයා. කියන්නේ පවට නායකයා. මිනිහා ෂේප් එකේ තියාගෙන ඉන්න තමයි කරන්නේ. අවරමදාස ආගමේ කරන්නේ අන්තිම නරකම දුර්දාන්තයට පුළුවන් තරම් සූති කරනවා. පුළුවන් තරම් පින් දෙනවා. මොකද මිනිහා අප්සෙට් ගහගත්තොත් ඔක්කොම ඉවරයි. ඒ නිසා හැම වෙලාවෙම මේ දැන් රජුරු කෙනෙක් ඉන්නකොට දැන් ඉන්න රජුරුලත් එහෙම තමයි. ලෝකේ ඉන්න පාහර කියන්නේ මං මං පහරන හොරා හැමදාම ඇඳාට කරන රාජභෝජන දීලා තියාගෙන තමයි ඉන්නේ. කියන්නේ අන්තිම ධර්ම හොරයි රජ්ජුරුවයි දෙන්නම හැමදාම හැන්දාවට එකට ඉන්නේ. දවල් වරුවේ දෙන්නට දෙන්න රණ්ඩු කරනවා. ඒ නැත්තම් රජයක් කරන්න කවදාකවත් බෑ. රජයක් කරන්න ඕනට අවශ්‍ය කට්ටිය අයින් කරන්න අනවශ්‍ය කට්ටිය මේවා කරන්න අරගොල්ල තමයි වැඩේ කරන්නේ. ඒ නිසා රජගෙදෙට යන්න එපයි කියලා කියනවා. ඒක හරි භයානක වැඩක්. රජුරුත් එක්ක ඉන ඒ හොරා නිතරම ඇහුම් ගහගෙන ඉන්නවා රජුරු මට මේ විදිහට සලකන්නේ අසෝලා යන්නේ නිසා කියලා දැනගත්තොත් හොර නායකයා මකන. ඒ නිසා මේ ඒ ඒගොල්ලෝ මොකක්ද කියන්නේ අපි අවුරුස ගන්න නැතුව shape එකේ තියාගෙන ඉන්නවා කියන්නේ මායාවත් පළවෙනි ලිස්ට් එකේ පළවෙනිම ඉන්නේ මායාව තමයි. හැම වෙලාවෙම එයත් අවුස ගන්න නැතුව ඉන්නවා. නොදැනී යන මට්ටමේදී නතර කරන්න ඕනේද? නෑ, අතර මෙහෙම නෑ. ආනාපාන සතියේ බොහෝමත්ම මේ මූලික පෙළගැස්මක් තමයි සුකුම සියුම්තර සුකුමතර තත්ත්වයටපත් වෙන. නතර කරන්නේ එතන තමයි භාවනා පටන් ගන්න. ඇත්තටම භාවනා පටන් ගන්න එතනින්. නතර කරනව නෙවෙයි. ආනාපානේ කියන අරමුණ අරගෙන ඒක ගෙවම් කරන ගෙවම් කරන ගෙවම් කරන ගියාට පස්සේ පස්සේ තමයි සත්‍ය සමාධිය පිටන්නේ ඊට පස්සේ තමයි භාවනා පටන් ගන්න. දැන් නතර කරන තැනක් නෙමෙයි ඇත්තම කියනවා නම් අපේ ථේරවාදී බුද්ධ ආගමේ භාවනා පටන් ගන්න එතනින් තමයි. එතෙන්ට එනකන් ඔක්කොම මේ පිටිය සකස් කිරීම පූර්ව කෘත්‍ය විතරයි. ඒක හොඳ ලකුණක්. ඉතින් මේ ජීවිතේ අපිට භාවනා කරන්න පුළුවන් කියලා පෙර පින් තියෙනවා කියලා දැනගන්න ලකුණක් තමයි ගත්ත අරමුණ කීකටු කරලා සියුම් කරලා සියුම් කරලා සියුම් කරලා හොඳටම අඩියට බස්සන්න. බැස්සුවට පස්සේ භාවනා කෙරෙන. මොනම දෙයක්වත් දාන්න නැතු ඉන්න එක විතරයි ඊට පස්සේ කරන්න තියෙන්නේ මොනවා කෙරුවත් ඒක අවුලක් වෙනවා මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් හැකියාව බලන්න ඕනේ සම්පූර්ණ ආනපන සංසිඳිලා යම් ප්ලේන් එක ඔටෝ පයිලට් එකෙන් දැම්මා වගේ මැෂින් එකට රන් වෙන්න අරින එකයි තියෙන්නේ එකයි මේ විපස්සනා තියෙන ලස්සන එතෙන් යනකම් කල යුත්තක් තියෙන ඊට පස්සේ යමක් නොකර සිටීමේ හැකියාව බලන එකයි තියෙන්නේ භාවනාවට යන්න ඇරලා බලන්න එකයි තියෙන්නේ හොඳයි අපි සැලසුම් කරපු වෙලාව හරි දැන් දෙකමාරයි. ඒක නිසා මේ භාවනා වැඩපිළිවෙලයි අපි ධර්ම දවසේ ධර්ම සාකච්ඡාවෙත් නිමාව සටහන් කරන්න හොඳ වෙලාව. ඩයග පැත්තේ මොනක් කියන්න කරන්න දේවල් තියෙනවද? අපි යන වැඩේ හොඳයි නේ ලස්සන නේද? පහසුකම් පහසුකම් හොඳයි දැන් ඉස්සරට වැඩි දායකයි. ඇත්තටම අපි අපි අද්දෙක උස්සලා සමාවිල්ල ගන්නවනේ මේ මුළු බිල්ඩින් එකම හැදුවේ දායකයන්. නමුත් ඕගොල්ලන්ගේ හොරකම් කළා අපි දැන් භාවනා කරනවා. දැන් යට තට්ටුව දායකයන් තියලා දැන් උඩ තට්ටුව අපි අරගෙන තියෙන්නේ. මේ සැලසුම් කරනකොට මුළු මුළු සිස්ටම් එකම අපි හැදුවේ දායකයන්ට ඇවිල්ලා රැයින්ද. දැන් ඕගොල්ලෝ එළියට දාලා අපි අනාථ කන්න උරට වගේ මේකේ තියෙන පහසුකම් මෙහෙට ගන්නකොට කවුරුත් බනින්නේ නැති එක ගැන අපි ස්තුතිවන්ත වෙන්න ඕනේ. මොකද හැබැයි අපි නරක දෙයකට යොදවන නිසා මම හිතනවා ඕගොල්ලෝ අනුකම්පා කරයි කියලා. ඉතින් මං කිව්වා ඉක්මනටම යහින් එන කෑල්ල හදලා ඒ හරි එන්න තියෙන අලුත් රැසිකිලි සෙට් දෙකක් එනවා දායකයන්ද නතර වෙන්න තියෙන පහසුකම් ටික ඒ ටිකේ හැදුවට පස්සේ අපිට ඇත්තටම මීට වැඩිය මේ පහසුකම් ටිකක් දෙන්න පුළුවන් වෙනවා කියලා හිතනවා. නමුත් දැනට හම්බෙච්ච පහසුකම් වල අපි අසාධාරණ විදියට භාවනා වැඩ පිළිවෙල සඳහා යොදවන්න ගත්ත තීන්දුව හිතුවක්කාර තීන්දුවක්. ඉතින් අපි කියන්න හදන්නේ පුළුවන් තරම් ඒකට අපි ගාගත් එක කාටත් ගෑවෙන්න අපි කියන්නේ දායකයොත් ඇවිල්ලා භාවනා කරනවා නම් ඒකට අපි කරපු වැඩි අනුමත කිරීමක් වෙනවනේ. එතකොට අපි ගත්ත තීන්දුව අනිතික දායක පැත්තට එතකොට මේ දානින් අතර වී ඉදිරියට යන ගමනක් වෙනවනේ. මෛත්‍රී බුද්ධ සාසනය. නෑ. දැන් තමත් පොණ්ඩේ පැහිලා තවත් තවත් බලාපොරොත්තු. අපි කියන්නේ අදාද එයිමාරු පින් කරගන්නේ කියලා හැකි තාක් දුරට යොදන එක තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි එහෙනම් අපි අද මේ කටයුතු නිම කරනවා අපේ භාවනා වැඩපිළිවෙල කට්ටියත් අපි මෙතන අපි සටහන් කරනවා තම තමන් හිටපු තැන ඔක්කොම තිබුණු විදිහට ඒක පිරිසුදු කරලා සංවිධානය කරපු ඇත්තට පෙන්නලා මේ අනිත් දවසට එනකොට ආය අවසන් මේ චෝදනාවක් නැති විදිහට දස් සම්පූර්ණ පිරිසුදු කරන එක තමයි මට මට කියන්න තියෙන අවසාන ඉල්ලීම. කොහොම නමුත් තුන්වෙනිදා ඉඳලා 10 වෙනිදා තිබුණ භාවනාවට වැඩිය මේ සැරේ හිටපු 30 දෙනාගේ එකිනෙකා කතා කිරීමේ අඩුවක් පේනවා. මම ඒක තව මීටත් වැඩිය මේ මේ ඒක සංවර කරන්න ඕන කියන එක මගේ අදහසක් තියෙනවා. නමුත් පළවෙනි දවසේ වුණේ ගොඩාක් අපි අර සංවිධානයේ එච්චරම අපි ඉස්සල්ලාම කරපු එක නිසා මදි වුණා ගොනුව. ඒක නිසා ගොඩාක් කතා කරපු නිසා මට දොස් කියන්න සිද්ධ වුණා. මේක නෙවෙයි භාවනා කියලා කියන්නේ මේ ආවට පස්සේ තම තමන්ගේ නිස්සද්දතාවය රකින්න කියලා. මේ පිටිසගේ සමහර ඇත්තෝ සමහරට එහෙම කතාවට පෙළඹෙච්ච බව තිබුණා. නමුත් ගුණයක් තිබුණා. වෙනසක් තිබුණා ඒකට හේතුව මේ කල්ැතු මේක දැනුම් දීලා සංවිධානය කරපේක. නිසා ඊගාසරේත් අපි 25 වෙනිදා තව එකක් පටන් අර ගන්නවා. ඒකෙදිත් මම හිතනවා මේ යාන්ත්‍රයේම පටන් ගන්නකොටම කාටත් ප්‍රසාද ජනක වෙන විදිහට තමයි නිසද්දව ගත කරන්න කියන එක අපි නැවත නැවත ක්‍රියාත්මක කරනවා. එතකොට මේ ඒ 25 වෙනිදා ඉස්සර වෙලා දැන් මේ ඉන්න පිරිසකින් අපිට තොරතුරු ලැබෙන්න ඕනේ මොනවාරි අලුත් වැඩියා කළ යුතු හෝ වෙන කීයුතු යමක් තියෙනවනම් ඒක සඳහා ලැබෙන්නේ නිසා ඔක්කොම තිබුණු විදිහට සකස් කරලා තව කෙනෙක් එනකොට ප්‍රශ්නයක් එහෙම නැත්නම් විවේචනයක් එන්නේ නැති විදිහට පිටත් වෙන එක තමයි ඉල්ලන්න තියෙන්නේ. ඊට අමතරව කාට හරි දැන් මම තමයි පැය දෙකමාරකට වැඩි වෙලාවක් කතා කරේ. කාට හරි අදහස් ප්‍රකාශ කරන්න හෝ ප්‍රකාශ කරන්න මොනවාරි තියෙනවනම් අපි ඉල්ලා හිටමු. එහෙම නැත්නම් දවස් 10ම අපි රැස් කරගන්නාලද ඒ කුසලය කරදරයකින් නැතුව කරගෙන යන්න අපිට උදව් කළා වූ, පෙයින් උපෙනි උදව් කරා වූ විශාල පිරිසක් ඉන්නවා. මේ හැම කෙනෙක්ම දන්නවා. ඒ සියලු දෙනාම අපි නම් වශයෙන් සඳහන් නොකලට ඇත්තටම මට හිතෙනවා මේක මේ කැලයක් තිබිච්ච එක අවුරුදු 45කට ඉස්සෙල්ලා 47කට ඉස්සෙල්ලා මේ භාවනා කරන තැනක් බවට හදන්න ඕනේ කියලා පණිපා කියන වැඩ කරපු ඒ ධම්නිසංචාමතුරුන්ගේ ඉඳලා මොන තරම් පිරිසක් මේකට මේ ආදර්ශයකින් ආදාර කරන්නේ නැද්ද? ඒ සියලු දෙනාම අපි මං වශයෙන් නැතුණාට මෙනෙහි කරමු. ඒ සියලු දෙනාම අපි මේ ආදරෙන් දෙන්න හදන පුණ්‍යානුමෝදනා බාර අරගනිත්වා. අරගෙන සාදු කියලා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා අපි ඉල්ලා සිටිමු. ඒ වගේම අපි අපි එක්කෙනෙක් විශාල ඥාති પરම්පරාවක් නියෝජනය කරනවා. ඒ සෑම කෙනෙක්ම අපි කැමති මෙවැනි වටිනා සාසනික පින්කම් කරනකොට අපේ ඥාතීන් දෙමාපියෝ ඥාති බන්දු මිත්‍රන් කිට්ටු ඉන්නවා ලකින්නේ. නමුත් ඒවා නැත්තම් පූජාව. ඔක්කොමලා සාදු කියන්නේ. අපි ඥාතින් වෙනුවෙන් කරන්න තියෙන්නේ අනේ අපේ ඥාතින් ඉන්නා තැනක සිට මේ පින දැකලා අපි මේ මුදිතාවෙන් යුක්තව ඉදිරිපත් කරන කම්පුණ්‍ය අනුමೋದනා පිළි අරගෙන සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපි අපිටත් මේ নানা ආකාර කැපකිරීම මාර්ගයෙන් අපි මේ කරන ලද පින්කම් නිසා අපිට මේ සංසාර ගමනේ යම් විදියකට ඉස්සරහට යන්න ගමනක් තියෙනවා නම් ඒ ගමනේදී අපිට තියෙන බාධක මාරක උදුරු කරදර දුරු වෙලා සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා බිච්ඡාවෙන් බුද්ධාදී උත්මෙන් වහන්සේලා විසින් පැමිණ වැඩවදාල සැපයි සුන්දරයි දේශනා කරන ලද නිවන පිණිසම අපේ මේ කුසල හේතු ආසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.